පාරමී ධර්මයන්ගෙන් උත්තරීතර භාවයට පත් වුණා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම කෙරෙහින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් පිරුණු නොනසින් පිරුණු සංතානයේට පෙනී ගියා වූ දැනී ගියා වූ අවබෝධ වුණා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේට කරුණාවෙන් දේශනා කොට වදාලා වූ ප්‍රතිපත්ති මූලිකයේ උතුම් ධර්මයට ධර්ම රත්නයේ මම සිරසින් වැඳ නමස්කාරකම මාගේ නමස්කාරයේ වේවා. ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට නිවන් නිර්වාණ ධාතු අවබෝධ කර ගනිමින් නිවනේ සැනසී ආර්ය පුජ්‍යල භාවයට පත්වී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයේ පිහිටියා වූ අචාර්ය පුජ්‍යල මහා සංඝරත්නයේ තුන් සිරසින් වැඳ නමස්කාර මාගේ නමස්කාරේ වේවා බුද්ධ රත්නයේ ආනුභාව බලයෙන් ධම්ම රත්නයේ ආනුභාව බලයෙන් සංඝ රත්නයේ අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන් ඒ අනන්ත ගුණ ඇති බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේට নমස්කාර කිරීම තුළින් පහළ වුණා වූ වන්දනාමය කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් සියලු දෙනාම මේ ශ්‍රාවක පින්වතුන් මේ මොහොත දක්වාම සිදු කරගත්තා වූ සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාව වලින් අදත් මේ වැඩසටහන ඉතාමත් මොහොතින් සිද්ධ කරගෙන යන්ට මානසික පරිසරය ඇති වේවා කිසිම බාධක ධර්මයක් ඉදිරිපත් නොවේවා ප්‍රේත ධර්මයන්ගෙන් හිත්වලට පීඩාවක් නොම වේවා චිත්ත සමාධි ගතිය ඇති වේවා සිහිය පිහිටාවක් ප්‍රඥාව අවදි වේවා තීනමින් දෙගතියක් කලකම්මැලි ගතියක් ඇති නොවේවා ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් කරගනිමින් භුක්තිහාංග ධර්මයන් බවට පත් කරගනිමින් පිරිසිදු කුසල සිතක් ඇතිව මේ උතුම් ධර්මයේ වටහා ගන්නට අවබෝධ කරගන්න හැකි වේවා මේ ධර්ම මානසිකාර්යම සෑම දිනාටම පරම ශාන්ත වූ අභ්‍යාකර ධර්මයක් වන උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නටත් හේතු වේවා වාසනාව වේවා කියලා මෛත්‍රියෙන් පළමු කොටම ප්‍රාර්ථනා කරනවා. අපි සියලු දෙනාම මේ ගත කරන්නේ වෙසක් සමය. වෙසක් පුරපසරසක් පොහොය ඇවිල්ලා සතියක් හමාරක් ගත වුණත් තාම ඒ සුවඳ, ඒ දහම් සුවඳ, ඒ ධර්ම මානසිකාර හිතේ රැව් පිළිරැව් දෙනවා. ලෝකවාසී විශාල බෞද්ධ පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ඒ කරුණා සිතින් දේශනා කළා වූ ඒ දේශිත ධර්මයන් මෙනෙහි කරනවා ගැඹුරු ධර්මයන් හොයනවා මෙනෙහි කරනවා ඒ වගේම බණ භාවනාවට හිත පෙරදස්සා ගන්නවා සමාධි ගුණ වඩා ගන්නවා සිහිය පවත්වා ගන්නවා මේ ආකාරයේ දාන සීල භාවනාදී තින්කම් සිද්ධ කර ගන්න. ඒ තුළින් ඒ මාර්ගෙන් ඒ ප්‍රතිපත්ති ක්‍රමයෙන් මොහොතින් මොහොත සසර දුකින් මිදලා වත්ත දුකින් මිදලා නිර්වාණ ධාතුවට ලං වෙන බව අපිට අහන්ත දකින්න ලැබෙනවා. ඒ අතර සුපුරුදු විදිහට බොහොම කාලයක් ධර්ම මානසිකාර්යය පවත්වාගෙන එන මේ පින්වත් හැම දිනාමත් අද මේ අභිධර්ම පාඩමට යොමු වෙලා හිත යොමු කරගෙන සූදානම් වෙලා සිටිනවා තවත් අලුත් ධර්මයක් ධර්ම කාණ්ඩයක් හිතන්ට මෙනෙහි කරන්ට අසන්ට මේ ධර්මය විස්තර කරන්නා වූ පෙර ආචාර්යවරුන් වහන්සේ නම එක තැනක සඳහන් කරනවා තමන් වහන්සේ විසින් මේ කියලා දෙන්නා වූ උදාහරණ උපමා දක්වමින් විස්තර කරමින් අඩුවක් නැතුව පැහැදිලි කරලා දෙන්නා වූ මේ ධර්මය. ඉතිමේ භාෂමානස්ස අභිධම්ම කතන්ිම මේ විදිහටම කියලා දෙන්නා වූ මේ අභිධර්ම කතාව මේ අභිධර්ම විස්තරය අවික්ෂිප්තා නිසාමේත දුර්ලභාහි අයං කතා මේ අභිධර්ම කතාව අභිධර්ම සාකච්ඡා අභිධර්ම විස්තරය හරියම දුර්ලභයි ඒක නිසා හිතින් වික්ෂීප්ත කරගන්නේ නැතුව අවිකිත්තා නිසා මේක හොඳින් අහන්ට සමාධිගත හිතින් අහන්න කියලා උන්වහන්සේ මතක් කරනවා ඒ ගාථාව. ඒ වගේ අදත් මේ පින්වතුන්ට මේ කියලා දෙන ධර්ම කොටාසේ මේ වෙසක් සමයේ මේ ඉදිරිපත් කරගන්නා ධර්ම කාණ්ඩයේ හොඳින් පැහැදිලිව තේරුම් ගන්න හැකි වේවා. ඉතින් අද මේ වෙලාවේදී අපි එක එක ධර්ම කාණ්ඩයක් අපි මතු කරලා ගන්න. පසුගිය සතියේක අපි ඉදිරිපත් කරගත්තා මේ එක ධර්ම කොටසක් ප්‍රත්‍ය ධර්මයක් ඒ තමයි උපනිශ්‍රේ ප්‍රත්‍ය ධර්මය. උපනිශ්‍රේ ප්‍රත්‍ය විශේෂ හේතුවක් වෙන විශේෂ ධර්මයක් වෙන එහෙම නැත්නම් Taman පළමුවෙන් පහළ වෙලා පසුව දීකට උපකාර වන්නා වූ එක්තරා විදියක ප්‍රධාන කාරණයක් වන ධර්මයක්. ප්‍රනිස්සේ ධර්මය. ඒ කියන්නේ මුල් කරුණු තුනක් කිව්වා. දැන් මේ එක එක තමයි කියපු එක තමයි ආරම්මන ස්වභාවයෙන් උපනිශ්‍රේ වීම ඊළඟට අනන්තර ස්වභාවයෙන් උපනිශ්‍රේ වීම ප්‍රකෘති වශයෙන් උපනිශ්‍රේ වීම මේ උපනිශ්‍රේ උපනිශ්‍රේ පත්‍ය කියන එක ওই විදිහට මේ තුන් ආකාරයකට විස්තර වෙන බව අපි මේ පිටුතුන්ට මතක් කළා. අපි මේ දහම් වැඩසටහනේදී සිහිය නුවණ යොදාගෙන යොදාගෙන අපි නැවත ආපසු ගිහිල්ලා අපි මේ කතා කරන්නා වූ දේවල් මොනවාදයි නැවත හිතේ මුදුනට ඉහළට හාරා අවස්සාගෙන මේ වැඩේට දැස්තාම කරගෙන යන කතාවෙන් ඉදිරිපත් වෙන ධර්ම තේරුම් ගැනීමට යම් පහසුවක් උපකාරයක් සිද්ධ වෙනවා. එනිසා අපි හිතමු මොනවද මේ කතා කරන්නේ? සත්‍ය ධර්ම ස්වභාවයන් පිළිබඳ කතා කරන්නේ. සත්‍ය ධර්ම ස්වභාව 24ක් විස්තර කරලා තිබෙනවා. ඒකට කියනවා අපි සූවිසි ප ဋ ාණ ධර්මය කියලා. ඒ සූවිසි ප ဋ ාණ ධර්මයේ එකක් එකක් වශයෙන් අරගෙන ගැඹුරු ගැඹුරු විදිහට අතු දදා අතු පතර යන්නේ එකින් එකට සම්බන්ධ වෙවි සම්බන්ධ වෙවි විහිදලා පැතිරිලා යට ගැහිලා තිබෙන්නා වූ මේ එක එක උපකාරක ධර්මයන්ගේ ස්වභාව කුඩවල් 24කට දාලා පැහැදිලිව තේරුම් ගන්නට විස්තර කරලා දේශනා කළ තිබෙනවා. ඒකේ අපි මේ දක්වා කතා කරන ආව 24න් හේතු ප්‍රත්‍ය පිළිබඳව කතා කළා. ආරම්භ ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, අනන්තර ප්‍රත්‍ය, සමනන්තර ප්‍රත්‍ය. සහජාත ප්‍රත්‍ය, අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය, ප්‍රත්‍ය නිස්සේ ප්‍රත්‍ය, උපනිස්සේ ප්‍රත්‍ය. දැන් අපි අද මේ උපනිෂී පත්‍ය කතා කරන තැනක තමයි මේ ඉන්නේ. මේ උපනිෂී පත්‍ය ආකාර තුනක් කියන්නේ දැන් අපි කතා කරන මේ ප්‍රකෘති උපනිෂී පත්‍ය මේ විශේෂ හේතුවක් වෙන නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රකෘති උපනිෂය ගැන කියනකොට අපි ඒක කිව්ව කුසල ධර්මයෝ කලින් කලින් පහළ වෙච්ච කුසල ධර්මයෝ පසුපසු ඇතිවෙනා වූ කුසලයන්ට උපනිශ්‍රේ වෙන විදිය. ඊළඟට අකුසල ධර්මයන්ට උපනිශ්‍රේ වෙන විදිය. අකුසල ධර්මයේ කුසල අකුසලයන්ට උපනිශ්‍රේ වෙන විදිය. හැබැයි අපි නොකියා නවත්තපු කාරණයක් තිබෙනවා ඒක තමයි අව්‍යාකෘතය කියන එක. අව්‍යාකෘතය මේ කොහොමද උපනිශ්‍රේ වෙන්නේ කියලා. අපි තේරුම් ගත යුතුයි. දැනගත යුතුයි. හැබැයි ඊට කලින් තව එකක් දැනගන්න සූත්‍ර අනුසාරයෙන් කුසල් පිළිබඳව කතා කළා. ඇහුවා බණ ඇහුවා අපි බණ කිව්වා සාකච්ඡා කරා ඒ වගේම කුස් අකුසල් වශයෙන් අපි බණ අහලා තිබෙන නිසා කුසලය අකුසලය ඔක තේරුම් ගන්නට මහ ගැඹුරින්ම බැරි වුණත් කතා ව්‍යවහාරයෙන් ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. අවියාකෘතයේ එහෙම නෙවෙයි. එකක් ඒක වචනේ කන වැටෙන කොටක් යම්කිසි හැප්පිල්ල අමුතු ගතිය නොහුරු නොපුරුදු ගතිය ඕකේ දැවටෙනවා ඒක නිසා අපි මේ අව්‍යාකෘත කියන අදේ නැවත වතාවක් තේරුම් අරගෙන ඉස්සරහට යන්න. දැන් මේ කතාව මාත්‍රිකාව ඇවිල්ලා ප්‍රකෘති උපනිශ්‍රයයි. ප්‍රකෘති උපනිශ්‍රයේ කතා කරන්නට වෙන්නේ අව්‍යාපෘතියේ සම්බන්ධයෙන්. ඒක නිසා මේ කියන්නේ. මේ කිනුතුන්ට මතක ඇති මේ වැඩසටහන පටන් ගන්නට කලින් අපි යම් කිසි තැනකදී මේ මාතිකාව කිව්වා. ටික මාතිකාව. ඒ ටික මාතිකාවේ ආරම්භක අවස්ථාවේ තියෙනවා සියලු කුසල ධර්මයන් කිසිලුම ධර්මයන් තුන් කොටකට බෙදලා. අපට ඇතිනේ. ධර්මය කියලා කිව්වේ සිත් 89ක්. චෛතසික 52යි, රූප 28යි, නිර්වාණ ධාතුවයි කියන මේ ධර්ම වෙන වෙන හැඩරුව තිබෙන ලක්ෂණ ಗುಣ තිබෙන්නා වූ ಗುಣ දරන්නා මේ ධර්ම 170 අපි කාණ්ඩ කරගෙන තිබුණා කුසල ධර්ම අකුසල ධර්ම අවිආකෘත ධර්ම හැටියට. කොහොමනේ අපි පටන් ගත්තේ? මේක බෙදෙනවා කොටවල් තුනකට. මේ 170 සමහර ඒවා කුසල. ඒක නිසා කුසල ධම්මා මේ ධර්ම 170 තුළ සමහර ධර්මයෝ අකුසල ධම්මා. අකුසල ධර්මයෝ කියලා කියනවා. මේ කුසල ධර්මයේ මේ ධර්ම 170 වේ සමහර ධර්මයෝ අවියාකට අභ්‍යාසක ධම්මා කියලා කිව්වා. කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාසක ධම්මා. මේ මාතිකාව ඉස්සර වෙලාම මේ හිත්වලට දැම්මේ නිකන් නෙවෙයි. මේකේ තියෙනවා යම්කිසි උපකාරක ගතියක්. මේ ටික දන්නේ නැතුව මේක අත ගන්න බෑ. පස්හානේ දෙන්න බෑ. එනිසා ඒක කිව්ව නේද වචනයක් තියෙනවා. කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාගතා ධම්මා. කුසල ධර්මිය දන්නවා. අකුසල ධර්මිය හිතා ගන්න පුළුවන්. අභ්‍යාගතා කියන්නේ මොකද්ද? අව්‍යාකෘතය කියලා කියන්නේ මෙන්න මේ ටිකටයි. පදයේ හැටි කුසල නොවන අකුසලයකුත් නොවන ගති තිබෙන ධර්ම තිබෙනවා. බලන්න මේක තේරුම් ගන්නද කටු ගහක් ගත්තාම කටු ගහේ තිබෙනවා ඒ කටු ගහේ පැලවෙලා අතු දෙදලා කටු හැදිලා සෙකිලි දාලා ගල් වශයෙන් ගිහිල්ලා කොළ හැදිලා මල් හැදිලා ඒ කටු ගහේ ළඟට එන අය පටලව ගන්න ගතියක් තියෙනවා. ඒ වගේම තමයි ඇටලි පැටල ඉස්සරහට යන ගතියක් තිබෙනවා. ඒ වගේම කටු ගෙඩි කටු මල් හදලා නැවත කටුම හදන්න පුළුවන් ගතියක් තියෙනවා. කටු ගහේ. ඒක හරියට අකුසල් වගේ. දැන් බලන්න රෝපණේ වුණාම ඒක වැඩිලා අනාගතයේදී මොකක් හරි දෙයක් ඒකෙන් අර්ථ දෙන්න පුළුවන් ගැටේ ඒක නිසා මේ අකුසලයේ කියන එකේ තියෙනවා ඉස්සරහට නිෂ්පාදනීය දුක් ස්වභාවය හැබැයි අව්‍යාකෘතයේ ඕක නැහැ ඉස්සරහට ගෙනියන්න පුළුවන් ගතියක් නැහැ උහි මැතිකුලිය තිබ්බා වගේ විදියට. තව එකක් තියෙනවා කුසල ධර්ම. කුසල ධර්මා කියලා කිව්වම මේවා. සමෝපි දැලක් ඒකේ අත්පත් කරගෙන පොතන හරි බිම දාලා රෝපණය කළාම සමන් පිච්ච වැල වැඩිලා ගිහිල්ලා ඒක වැඩින්නේ ඒකේ තියෙනවා වැඩෙන ගතියක් සෝඳ හැමහම වැඩෙන ගතියක් තියෙනවා ඒ වගේම ඒ සැකිලා අත්තක් තව තැනක කපලා බලකම් හරි ඒක කොහේ හරි ගිහිල්ලා දින්ව දිව කරුණු එතනින් මුල් අල්ලලා ඉස්සරහට යන ගතියක් තියෙනවා ඒ නිසා පළවීමේ තවත් ගහක් හැදීමේ සැලකිරීමේ වැඩි කිරීමේ ඒ වගේම මල් සුවඳ විහිදුව විතර ඇති කිරීමේ ගතියක් තියෙනවා හැබැයි අව්‍යාකෘතයට ඕක නැහැ අව්‍යාකෘතයට ඕක නැහැ කුසලයක් කුසලයේ තිබෙනවා විපාක උපදින ගතිය. අකුසලයේ තිබෙනවා විපාක උපදවන ගතිය. අව්‍යාකුප්‍රයි කියලා කියන්නේ ආන්න එහෙම ඉස්සරහාට ගෙනියලා එයාගේ ශක්තියකින් විපාකයක් රසායනික එකක් තව අමුතු එකක් ඇති කිරීම හැකියාව ගුණය බලය කිස් ඒක නෑ අන්න ඒ නිසා කියනවා කුසලක් නොවන දේවල් අකුසලක් නොවන දේවල් වලට කියනවා අව්‍යාකෘත කියලා. මේ අව්‍යාකෘත මණ්ඩියේ මේ අව්‍යාකෘත ගොඩේ තිබෙනවා මේ ඒවා කොටස් අව්‍යාකෘත ධර්ම කාණ්ඩ තිබෙනවා මේ පහක් විතර. අව්‍යාකෘතයි කියලා වචනේ යටතේ තිබෙනවා අව්‍යාකෘත ධර්ම. හැටියට තියෙනවා ගොඩවල් පහකට. ඒවා තියෙනවා මෙහෙම. ප්‍රධාන වශයෙන් තියෙන හතරයි නමුත් බෙදීමක් තියෙනවා. දැන් විපාක තියෙනවානේ. විපාක සිත් විපාක සිත් වශයෙන් තියෙනවා මේ 36ක්. විපාක සිත් 36ක් තියෙනවා. දැන් විපාක සිත් 36 විපාකය පහළ වෙන්නේ ඒ විපාකේ ඇතිවෙන්න කලින් හැදිච්ච මොකක් හරි බලයකින්. ඒක කුසල බලයක් වෙන්න පුළුවන් අකුසල බලයක් වෙන්න. ඒක විපාක. හැබැයි විපාකයේට නෑ ඉස්සරහට යන්න පුළුවන් කියන්නේ. ඒ විපාකයේ බලයක් විපාකයේ ශක්තියක් නිසා ඉස්සරහට බලයක් ඇති කරන්න බෑ. ඒක නිසා විපාක සිත් 36 මොනවද? අපි අහමු. විපාක සිත් කියන ඒවා අව්‍යක්තයි. ඊළඟට තියෙනවා ක්‍රියාසිත් කියන. ක්‍රියාසිත් කියන 20ක්. ඒ ක්‍රියාසිත් 20 ඇවිල්ලා ක්‍රියා මාත්‍රා පමණයි. ඒ ක්‍රියා පිටවලට දැන් ආයක කුසල් වලට වගේ අකුසල් වලට වගේ ඉස්සරහදි තව එකක් ඒ ක්‍රියාවේ ශක්තිය ඇතිකරන්නේ හදන්නේ නිර්මාණය කරන්නේ එහෙරුවන්නේ නැහැ. නිකන් ක්‍රියා මාත්‍රයක් විතරයි. දැන් ඒක නිසා ක්‍රියාසිත කියන ඒවා අවියාකෘතයි. දැන් බලන්න තේරෙනවා තියෙන නේද අවියාකෘත වල විපාක අවියාකෘත, ඒ කියන්නේ විපාක සිත්තික අවියාකෘතයි. ක්‍රියාසිත, ක්‍රියා අවියාකෘත. එතකොට තියෙනවා මේ ක්‍රියාසිත ටික ගන්නවා විස්සක්. අනිත් එක ඔය විපාක සිත් අස්සේ ක්‍රියාත්මක වෙන චෛතසික. ක්‍රියාසිත පස්සේ ක්‍රියාත්මක උනිතයිසිත ඔක්කොම ගත්තා පස්සේ 35ක් තියෙනවා. ඒ මේ විපාකසිත ඇතුළත ඒවට සම්බන්ධ වූ ක්‍රියාසිත ඇතුළත ඒවට සම්බන්ධ වූ චෛතසික ධර්ම 38 චෛතසික ධර්ම 38 අව්‍යාකෘතයි. ඇයි එහෙම කියන්නේ? චෛතසික ධර්ම 38 අව්‍යාකෘතයි කියලා හේතුන් අට වැඩ කරන්නේ ක්‍රියාසිත අස්සේ. ක්‍රියාසිත අව්‍යාකෘත නම් චෛතසික වෙන එකක් වෙන්න බෑ. ඒකත් අව්‍යාකෘතමයි. ඒකේ විපාකසිත අව්‍යාකෘතයි නම් ඒකත් එක්ක වැඩ කරන චෛතසිකත් අව්‍යාකෘතමයි. දෙමව්පියෝ යම් ආකාරයකට නමක් තියාගෙන ඉන්නවද? දරුවොත් ඒ නම් තමයි. දරුවන්ට වෙන විදියක් එන්න බෑ. ඒ ගතිගුණ, ඒ කැමැදීම, ඒ පලාස, ඒ ඇඳුම් පැඳුම්, මේ රටාව, ඒ ශක්තිය පීඩන. ඒ වගේම යම්කිසි ගහක පොළ හැදුනොත් එහෙම ගහේ හැටියට තමයි. ඒ ගහේ කොටසක් හැටියට. ඒ නිසා යම්කිසි ගහකට කොස් ගහට කොස් ලීය කියනවනම් කොස් ගහ කියනවනම් කොස් මුල කියනවනම් කොහෙත් කොස් කොලේ තමයි. දෙල් ගහ කියනවනම් දෙල් මුල කියනවනම් දෙල් අත්ත කියනවනම් කොලෙත් දෙල් කොලේ තමයි. ඒ වගේ සිතක් විපස්ස සිතක් නම් ඒකේ අවියාපයි නම් ඒ චෛතසිකත් අවියාපයි. ක්‍රියාවත් ක්‍රියාසිත වල චෛතසික අවියාපයි. අනිත් එක තමයි රූප ධර්ම 28 කිසිම දෙයක් අනාගතයට නිෂ්පාදනය කරන්න බෑ. හැබැයි රූප හැදෙනවා විපාකයක් හැටියට. යම්කිසි කුසල සිතක විපාකයක් හැටියට හැදෙනවා. හැබැයි රූප ධර්ම වලට ඉස්සරහට ගෙන යන්න හැකියාවක් නැහැ. ඒක නිසා රූප ධර්මය සියල්ලක්ම අව්‍යාකෘතයි. රූප ධර්ම සියල්ලම අව්‍යාකෘතයි. අනිත් එක නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුව කවියක්. දැන් මෙන්න මේ කාණ්ඩය. හොඳට අපි තේරුම් ගන්න ඕනේ මෙව්වට කියනවා මොකද්ද? අවියාකුත් කියලා පොදු නමක්. කුසල අකුසල අවියාකෘත කියලා ඒවා ඒ මාතෘකා තුනේ හැටියට කතා කරනකොට මේ කියාපු ධර්ම කාණ්ඩයක කොටස් කියනවා අවියාකෘතයි. මේක මේ අවියකුසු ධර්ම වලට මේ ටිකමයි. ගණන් තියාගන්න. අ ගණන් තියාගන්න මෙච්චරක් තියෙනවායි කියලා. විපාක සිත් 36ක් තියෙනවා. ක්‍රියා සිත් 20ක් තියෙනවා. ඒකට 56ක් වෙනවා. ඊළඟට චෛතසික ධර්ම 30ක් තිබෙනවා. රූප ධර්ම 28ක් තිබෙනවා. නිර්වාණ ප්‍රේෂ්ඨ කරන්නේ අව්‍යාකෘත ධර්ම හැටියට සඳහන් කරනවා. මේවත් අනාගතයේ පරම්පරා ගෙනියන්නට අනාගතයේ විවිධවන්ට හැකියාවක් මේ වගේ නැති නිසා. දැන් ඔය ටික ඔය විදිහට තේරුම් අරගෙන දැන් මම මෙච්චර කියලා දුන්නේ අව්‍යාකෘත කියන වචනයයි අව්‍යාකෘත කියන ධර්ම කාණ්ඩයයි. ඒවා එකකින් සංගවන. ඒකෙන් කියලා දෙන ධර්ම කාණ්ඩය. අව්‍යාකෘත ධර්ම. දැන් අපි යමු මේ ඔය කොහොම තේරුම් අරගෙන ඕකත් කොහොම හිතේ තියාගෙන අපි හැරෙමු අර උපනික්ෂරේ පත්‍ය ගැන පොඩ්ඩක් කතා කරමු. තුනෙක් අක්තියේ කුසල ගැන කතා කරා අකුසල ගැන කතා කරා අද මෙන්න මේ වචනේ කතා කරමු මේ දෙක කතා කරමු මොකද්ද අව්‍යාකෘත ධර්මය හේතු කරලා මුල් කරලා මේ ප්‍රකාශ කරන ප්‍රධාන වාක්‍ය දෙකක් තියෙනවා. ඒ කියන්නේ පද, දේශනා පද දෙකක් තියෙනවා. පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සේ පච්චයේන පච්චය තව එකක් තිබෙනවා පුරිමා පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සේ පච්චයේන පච්චය ඔන අව්‍යාකෘත ධර්මයේ උපනිෂ්ඨේ ගුණයක් මේකෙන් කියනවා. බලන්න. පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා කියලා කියනකොට කලින් කලින් පහළ වූ පළමුවෙන් පළමුවෙන් පහළ වූ අභ්‍යාකෘත ධර්ම ටිකක් තියෙනවා. අභ්‍යාකෘත ධර්ම. ඒ ධර්ම වල තිබෙනවා උපනිශ්‍රයේ ಗುಣ ස්වභාවය. ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් මේ උපනිශ්‍රයේ වෙන උපනිශ්‍රේ සත්‍යය. හැබැයි මේ අව්‍යාකෘතය කියන එක කුසල ගතිය නෑ අකුසල ගතිය නෑ නමුත් ඒක තිබෙනවා මේ ප්‍රධාන උපකාරක ධර්මයක් වීදී ගතිය නම් තියෙනවා ඒක උපනිශ්‍රේ කියන්නේ අව්‍යාකෘත ධර්මය මොකටද උපනිශ්‍රේ වෙන්නේ පසුව පසුව පහලවන්නා වූ කුසල ධර්මයන්ට පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් උපනිෂේ පච්චේන පච්චේ. ඔන්න ඔය විදිහට තමයි කියෙන්නේ. අපි බලමු ඔක වෙන්නේ කොහොමද කියලා. මේ පළමු පළමු පහළ වෙන අව්‍යාකෘත ධර්ම. දැන් අපිට මේ ඉතල බලමු මේ කොහොමද මේක වෙන්නේ කියලා අපිට ওই ගමන් ගමන් යනකොට ගමන් මඟ යනකොට ඉතින් හම්බ වෙනවා හොඳ තේ බොන්න හම්බ වෙනවා. ඒ වගේම හොඳ කෑම කන්න හම්බ වෙනවා. හොඳ උණුසුමක් හම්බ වෙනවා. හොඳ වාහන වල යන්න හම්බ වෙනවා. හොඳ පුටුවක වාඩි වෙන්න හම්බ වෙනවා. හොඳ ගෙදරක ඉන්න හම්බ වෙනවා. හොඳ නගරයක සිරිය අසිරිය විඳින්න ලැබෙනවා. හොඳ පරාතකට යන්න කියලා දෙනවා. ඉතින් ඔය යනකොට ඒ කොහොම යනකොට අපිට දැනෙනවා ආ මොකද්ද අපිට දැනෙනවා මේ සැපයක් අපිට දැනෙනවා අපි හිතන හොඳ පුටුවක වාඩි වෙලා ඉන්න හොඳ වාහනයක යනවා කියනකොට හොඳ වාහනයක යනකොට ඒ වාහනය හොඳට කම්ෆර්ටබල්. සැප පහසුයි. ඒ වගේම පහසුයි. ඉතින් පේනවා ඒක හරි ලේසියෙන් හසුරුවනවා. එතකොට ඔය ඔය විදිහට මේ ඒ ඒක හම්බ වෙන්නේ ඇයි? අපිට එහෙම හම්බ වෙනවා. ඒක වාහනේ අනුන්ගේ ඉන්න පුළුවන් අනිත් රටකට ඉන්න පුළුවන්. ඒ අපිට දැනෙන සැපය. මොකද දැනෙන සැපේ? ඒක ඇවිල්ලා විපාකයක්. ඒ අපිට දැනෙන්නේ අපිට දැනෙන ඒක විපාකයක්. ඒක ඒක අපිට දකින්න හම්බුනේ ඒක විඳින්න හම්බුනේ ඒ ඒ වගේ තැනක ඉඳ හම්බ වුණේ ඒක මේ අපිට ලැබිච්ච යම් කිසි විපාකයක්. අපි හිතමු හොලඟක් ඇවිල්ලා අපේ ඇඟේ වැදීගෙන යනවා හරි පහසුවෙන්. හොලඟ ඇවිල්ලා හමන්නේ අපේ කර්මයක නෙවෙයි. ඒක අපේ කර්මයෙන් හමාගෙන යන කුලකක් නෙවෙයි ස්වභාවය. නමුත් අපි ඇඟේ වැදිලා අපි ස්පර්ශ වෙලා අපිට පහළ වෙනවනේ මේ අර කායික සැපගතිය හරිය උණුසුම් විකේ නැත්නම් සිසිල් හරිම වින්දනීය ගතියක් ඇති වෙනවනේ කායික පහසුවක් ඕකෙවිල්ල කාය විඥානේ සැපය හැබැයි ඒක ලැබෙන්නේ අපි කොහේ හෝ වේවා මේ ඉස්සර වෙලා මේ ජීවිතේ හෝ වේවා පෙර ජීවිතේක හෝ වේවා කොහේ හෝ වේවා සිද්ධ කරපු කුසලයක විපාකයක් හැටියට තමයි මේ වෙලාවේ අර පහසුව අපිට හම්බ කරලා ලබා දීලා ලං කරලා තියෙන්නේ. ඒ කායික සැපය. ඔබ මේ ඔය කායික සැපය හේතු කරගෙන මේ අපිට ඇති වෙනවා මේ පස්සේ ඔක හොඳට දැනෙනවා එකට. හොඳට ඇඟට දැනෙනවා. ඕක දැම්මෙන් පස්සේ ඔය වින්දනය හිතේ ඉන්ස්ටෝල් වෙනවා. ඔක හොඳට ඉන්ස්ටෝල් වෙලා හොඳට පදම් වෙලා හොඳට හිතට දැකිලා ඔක හිතට මේ අහුවෙලා ඔක පිළිබඳව වැඩිපුර හිතලා අනේ කොච්චර වටිනවද මේ කියන අර ඒ සැපය අගය කරලා අගය කරලා දැන් මොකද කරන්නේ ඒක දැන් අත්විඳලා තියෙන්නේ. මොකක්ද අත්විඳින්නේ? ඉස්සර වෙලා කරපු කර්මයක කුසලයක විපාකයක් ඔන්න විඳ. ඒ විපාකය කියලා කියන්නේ මොකක්ද? අවියකොටය. අතිවන විපාක සිත් ඔක්කොම අවියකොටයි කියන්නේ. ඒක අවියකොටය. ඒ අවියකොටය කැවෙනවා. දැන් අපිට තේරෙන්නේ නැහැ මේ පෙරපින් කරලා තියෙනවා අය අපි මේ අහවල් දාසේ මෙහෙම කළේ ඔය මතකයක් නැහැ අපි ධර්ම න්‍යායයේ පිහිටලා හෝ ඉර්ධි තිබෙනා වූ පෙර ජීවිතවල පිළිබඳව මෙනෙහි කරන්ට පෙර ආත්ම සිහි කරන්ට පුළුවන් කර්මයේ කර්මස්ථාපයේ තේරුම් ගන්න පුළුවන් නුවණක් කියන කෙනෙකුට ඇරෙන්න අනිත් අය ධර්ම න්‍යායින්නේ අත්‍යෝක තේරුම් ගන්න ඉතින් අපිට ඈත අර බුදුරජාණන් වහන්සේගේ කර්ම විපාක ඥානෙ වගේ ඥානයක් නැහැ. පෙර ජීවිතේ මේ විදිහට කරා ඊළඟ ජීවිතේ කල්පිතර ගානකින් මෙහෙම කරයි කියලා ඒ කරපු කුසලයේ තේරුම් ගන්නට හැකියාව නැහැ. නමුත් ඒක කරපු දෙයින් විපාකයේ විදිහේ එක නම් අපිට කාලෙද යනවා අපේ හිතේ. දැන් ඔන්න ඔය විඳපු ඒ කායික සැපය මේ විපාකයක් හැටියට විපාක අවියාපෘති ලෝක කැවෙනවා හිතේ. ඔක ගැන නැවත නැවත නැවත නැවත ඊට පස්සේ ටිකක් ඉන්ස්ටෝල් එක වැඩියෙන් හිතලා ඔක හරියට ඒ සැපය ගරු කරනවා. හොඳට ගරු කරනවා. වැඩියෙන් හිතන. වැඩියෙන් වැඩියෙන් හිතලා ඒක හිතේ තලපදියන් වලා දැන් පස්සේ ඕනෑ වෙනවා ඒ සැපය ඒ වාහනේ කියන සැපය වාඩි වෙලා ඉන්න සැපේ ඒ වගේම ඒ පලාතේ යනකොට හුළඟද උණුසුමද වින්දනය කරන්නා ඒ කායික සුවය තව විදින්ට ලෝභකමක් ඇති වෙනවා. ලෝභකමක් ඇති වෙනවා. ඒ ලෝභකම ඇති වුණා කියලා කියන්නේ අකුසල. ඊළඟට මොකද කරන්නේ? කායිකං සුඛං උපනිස්සාය පානං හන්ති. පානං හන්ති අදින්නම් අනති ආදින්නම් ආදීයති මුසාකලති. ඒ කියන්නේ දැන් සත්තු මරනවා වරහම් කරනවා බොරු කියනවා හේලම් කියනවා චරපසුර වචන කියනවා ඊළඟට බය කරනවා හිස් වචන කියනවා මගේ ඉඳලා ඊළඟට ජීවල් පහරනවා ඒ වගේම ජීවලට පනිනවා මං කොල්ල කනවා ඒ වගේම නොයේක ආකාරයේ අවකම් කරනවා. දැන් ඔය ආන්ට ලැබෙනවා. දැන් ඔය මිනිස්සු හොරකම් කරනවා. ඒ වගේම කෙනෙකුට දුක පීඩාවක් දීලා ඒගොල්ලන්ගේ සබිතිය ගන්නවා. මේ මිනිස්සු මේ සල්ලි හොයන්නේ එහෙම නැත්නම් ඔය මිනී මරලා ඒ වගේ සල්ලි හොයන්නේ එකතු කරන්නේ අනිත් අයගේ දේවල් ගන්නේ කොමක් නිසාද? හොඳට සැපයක් විඳින්න තියෙන ආසාව. ඒගොල්ලෝ එකට මෙහෙවේ කවුද? ආන්නර තමන්ගේ ජීවිතයට දැනෙච්ච ඒ සැප ගතිය. ඒක නිසා අව්‍යාකෘත ධර්මය කියන ඒ විපාකය පෙර කරපු කුසලයක විපාකය මේ වෙලාවේ අව්‍යාකෘතියක් බවට පත් වෙලා ඒක තදබල විදියට හිතේ කැවිලා ඊට පස්සේ ඒක මෙහෙවනවා ප්‍රධාන කාරණයක් හැටියට තව අකුසල ධර්මයන් මේ ඇති කරගන්න. ලෝභය හැදුව මිනිස්සුන්ට පීඩා කර හොරකම් කරන්න ඒ අකුසලනේ. අන්න ඇති වෙච්ච තා. දැන් බලන්න දෙවිදත් තෙරුන් වහන්සේ දෙවිදත් තෙරුන් වහන්සේ ඔච්චර ඔය මේ කරපු දේවල් ඔය ඇත්ත කියන්නේ බුදුරජාන් වහන්සේගේ ලේසෙලෙව් හා සංඝ වේදේ කරා ඒ ඔක්කොම කරේ කුමක් නිසාද? අර විපාක වශයෙන් මනුෂ්‍ය ජීවිතයට ඇවිල්ලා ඊට පස්සේ පිටසක් හදාගෙන අනිත් ඒවායි බුදුරජාණන් වහන්සේගේ සිරියාව එහෙම දැක්කන් බුදුරජාණන් වහන්සේ යන විදිය බුදුරජාණන් වඩින විදිය බුදුරජාණන් වහන්සේගේ ඒ කටහඬ ඒවා ඒව විපාකනේ බුදුරජාණන් බුද්ධ දර්ශනයේ විපාකයි බුදුරජාණන් වහන්සේගේ කටහඬ ආන්ත ලැබිච්ච විපාකයි ඒ වගේම ශාසනයේ යම් කිසි දෙයක් කන්ද බොණ්ඩ වළඳන්ට හම්බ වෙනවා නම් ඒව විපාකයි ඊට පස්සේ ඒ විපාක සිත්තික අව්‍යාකෘතයිනේ ඒ අව්‍යාකෘත හදට හැවිලා ඊට පස්සේ Tamanට ලෝභයකුත් ඇති වෙනවා තවත් හිත් තියෙනවා. මෙතනෙත් ඇති වෙනවා මොකද්ද? උපජානන වහන්සේ නසල වනස්ස උන්වහන්සේ පිරිනුවම් පාවුනා Taman හිතනට යන්නේ. දැන් ඒක නිසා කියනවා අකුසල අහගියාකුස ධර්මයක් අකුසල ධර්මයට හේතු වෙනවා. ඒ වගේම තමයි අවියාකුස ධර්මයක් කුසල ධර්මයකට හේතු වෙනවා. ඒ කුසල ධර්මයට හේතු වෙන්නේ කුසල ධර්මයට හේතු වෙනවා දැන් අපිට මට අපිට දැනෙනවා යම් කිසි හොඳ ප්‍රණීත ආහාරයක් ඔන්න වළඳන්ට හම්බ වෙනවා. හොඳ තැනකින් ඊළඟට මේවා මේ සිත් ඒ කියන්නේ ඇහෙන් වින්දනය කරන චක්කු විඥාන ඒවා විපාක සිත් සෝත හොඳ දේවල් අහන්ත ලැබෙනවා ඒක විපාක සිත් අව්‍යාකෘතයි නාසයට දැනෙන ওই සුවඳවල් ඒවා විපාක අව්‍යාකෘතයි රස ඒවා විපාක අව්‍යාකෘතයි සම්පටිච්චන සංකීර්ණත් එහෙමයි ඕවා විපාක විඳිනකොට අහල තිබෙනා වූ බණ ඒවත් හේතු වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ මම මේක ලබන්න ඕනේ මම මේ වාගේ ටිකක් තව ලැබෙන්න ඕනේ කියලා ඊට පස්සේ මොකද කරන්නේ දාන දෙන්න මිනිස්සුන්ට උදව්පකාර කරන්නට ඒවට දෙලෙන්න පුළුවන් ආන්නේ එහෙම දෙලෙන්නකොට කුසල ධර්මයේ දාන දෙන්නේ ඇයි දානෙ දෙන්නේ තව තව තව තව දේවල් දේවල් ලබනවා. දැන් අව්‍යාකෘත ධර්මයක් විපාකයක් තවත් ඒ වගේ දෙයකට උපකාරක ධර්මයක්, පත්‍ය ධර්මයක් වෙන විදිය තමයි ඔය කියන්නේ. තව එකක් තිබෙනවා මේ ඔය තව එකක් තියෙනවා දැන් ඔය ගෙවල් දොරවල් තියෙනවනේ මිනිස්සුන්ට දකින්ට එහෙම ලැබෙනවනේ ඔය සබබ්බල අස්තර ලස්සන පාට දාපු ජීවල් දොරවල් මාල්සා වගේ එහෙම ඌව දකිට ලැබෙනවා නම් ජරා ගොඩ නොවි කැත හිත අර්ථස කරන්නා වූ දෙයක් නැතුව යම්කිසි හොඳ දර්ශනීය තන එහෙම දකින්න ලැබෙන ඕ කුසල විපාක ඒ කුසල විපාකයක් ආවන් පස්සේ ඒ කුසල විපාකය මුල් කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ තවත ඒ වගේ ගියක් ගන්න ඕන. මං හොඳට හොඳට පින් කරන්න ඕන කියලා ඒවට ඉහිපත් වෙලා දැන් ඒ කුසල වෙන්නේ අර අව්‍යාකෘත ධර්මය හොල් කරගෙනයි. ඊළඟට තියෙනවා මේ තවත් යාතන පුරිමා පුරිමා අභ්‍යාප්තා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානන් ධම්මානං එකක් අනිත් එක අකුසලානන් ධම්මානං එකක්. ප්‍රධාන හේතුවක් හැටියට ප්‍රകൃතියම ඒක මතක් වෙලා තමන්ව ඒකට පෙළගන්න. අනිත් එක තමයි ඔය කියවනේ ඍතුව. අපිට මෙහෙම දැන් තමන්ගේ ඉන්න තැන සීතලයි. ඔය දැන් සීතල රටවල් වල ඉන්නවා කියනකොට දැන් මෙහි නව ශ්‍රී ලංකාවේ සීතලයි. මේ සීතල කියලා කියන්නේ කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක ඍතු ගුණයක්. ඒක රූප වලටයි කියන්නේ. අව්‍යාකෘත ධර්මයක්. ඒ අව්‍යාකෘත ධර්මය අපිට විඳින්න හම් වෙන යන්ත්‍රික දැනක. ඒකේ සියුම්ව බැලුවොත් ඒ රූපය පහළ වෙලා යම් කිසි තැනකදී තමයි අපිට නිමිත හම්බෙන්නේ. එතකොට මේ ඒක ඇති වුණාන් පස්සේ අපි ටිකක් අපි සීතලයි. පීඩාවක්. දැන් ඒක පහළට අපහසුවක්. ඒක මෙහෙයවනවා. ඒක ඊට පස්සේ ඒක මෙහෙයවනවා පොලේ හරි තිබෙනා වූ හීටරයක් වරකම් කරගන්න. ඒ හීටරය වරකම් කරගන්නේ ඇයි? Tamanta අර දුකින් අයින් වෙලා උණුසුම ලබා ගන්නට. දැන් ඒක හැදුවේ කවුද? ඒක ඇතිකරේ මෙහෙවි කවුද? අන්න මෙහෙවන්ට හේතු වුණේ ප්‍රධාන උපනිශ්‍රේ ස්වභාවය. කරලා ප්‍රකෘති උපනිශ්‍රේ ස්වභාවයෙන් හේතු වුණේ මෙන්න මේ කියන ඍතුනේ. අව්‍යාකෘතකනේ. ඒකට කිය ඒකට කියනවා මේ අර අව්‍යාකෘත ධර්මයෝ අකුසල ධර්මයන්ට උපනිශ්‍රේ ස්වභාවයෙන් කියනවා කියන්නේ. තව එකක් තියෙනවා මේ කෑම බීම අපි කියුවා. සේනාසන, ඒ ජීවල් දරුවා ස්වාමීන් වහන්සේලාටත් ඒ පන්සල් සේනාසන ආරාම ඒවා හම්බ වෙන්නේ සහ ලැබෙන්නේ ඒවත් ශාසනික වශයෙන් ලැබෙනවා ඒ ස්වාමීන් වහන්සේලාගේ පිනසක් හම්බ වෙනවා. ඒක සමහර අවස්ථාවලදී කියන්නත් අමාරුයි. නිකන් මේක සාසනයටම හම්බ වෙනවද? එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ශාසනයට හම්බ වෙන දේ මුල් කරගෙන ඉන්නවද නැත්නම් ස්වාමීන් වහන්සේට හම්බ වෙන දේ කොටසක් ශාසනයට යනවද කියලා එන්නේ හිතනකොට නිකන් එක එක පැත්තකදී හිතුවේ එනවා. හැබැයි ශාසනයට ලැබෙනවා වගේම දැන් හැම දෙයක්ම ශාසනයට තමයි හම්බ වෙන්නේ. ඒ වගේම තමයි ඒ ස්වාමීන් වහන්සේගේ පිනක් තියෙන්න ඕන ශාසනයේ ඉඳද්දී උනත් ඒ විපාකෙ විඳින්න හැමදේම ශාසනයට හම්බුනාම හම්බ වෙන බුදුරජාන් වහන්සේගේ පෙර කුසල ඵලයේ පාරමී ශක්තිය ඒ වගේම එතෙන්ට ඒ කුසල විදින අවස්ථාවේදී ඒ විදින ස්වාමීන් වහන්සේට කුසල සිහිඳුන ඒක නිසා මේ සේනාසනය පන්සල් ආරාම සේනාසන ආරණ්‍ය කුටි මේ සියල්ලක්මත් ලැබෙන්නේ විපාකයක් හැටියට. ඒවා විපාකේ ලැබෙන තවත් සාහෘද කෙනෙක් දැක්කොත් ඉතින් ඒක හිතන ඊට පස්සේ ඒකෙන් තව කුසල් වඩනවා ඒක ලබා ගන්නට හැබැයි ස්වාමීන් වහන්සේලා නම් ඒ අනිත් විදිහට වෙන්නේ. සංකරන් කියන්නේ කාගවත් දෙයක් ඒක නිසා අනිත් එක ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරනවා එක මේ කෙනෙකුට හැදුනා කැන්සර් එකක් කැන්සර් එකක් හැදිලා එයා ප්‍රාර්ථනාවක්. ඒ කියනවා මේ කැන්සර් එකෙන් ලැබෙනා වූ වේදනාව කායිකයි. ඒක කායික දුක්ඛයක්. ඒ කායික දුක්ඛය හරියට හිතේ කැවුණා. එයා ප්‍රාර්ථනා කරනවා මේ කායික දුක මම මාව බලන්ට එන කිසි කෙනෙකුට නොලැබේවා. මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ දුකක් කිසිම සත්වයකට නෑදෑයෙකුට විඳින්න නොලැබේවා මේ විදිහට ප්‍රාර්ථනා කරනවා මේක තරහෙන් කරන එකක්ද මේක විරසියෙන් ඉරිසියාවෙන් කරන එකක්ද අනිත් අයට මේ තමන් මේ තමන් විඳ විඳ අනිත් අයට පතන්නේ හේතුව මේ කැන්සර් එකක් හැදිලා ඒ විඳින වේදනාව කායිකයි විපාකයි අව්‍යාකෘතයි. ඒ අව්‍යාකෘතය ඒ ලෙඩාව මෙහෙවනවා මෛත්‍රී පූර්වාංගම කුසලයක් හදනාලි එක්කෙනාට මේව වේවා කියලා පතන්නේ. ලෙඩ වෙලා ඉඳගෙන හරි. අනිත් එක්කෙනාට මත්ත මේ මුණාට වෙන කෙනෙකුට මේක වෙන්න එපා කියලා. කියන්නේ අව්‍යාකතා ධම්මා අව්‍යාකතා ධම්මා කුසලාන ධම්මාන උපනිෂ්ඨපක් කියන එක ප්‍රධාන කාරණයක් වෙන එක හිතේ කැවිලා ඒක එහෙම වෙන්න එපා කියලා. ඔබේ තියෙනවා මේ හේතු ප්‍රත්‍ය ධර්ම තිබෙනවා. අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය තිබෙනවා. ඊළඟට උපනිෂේ ස්වභාවය තිබෙනවා. හැබැයි ගොඩක් ඔකියසෙ තියෙනවා. හැබැයි මේ මේ ධර්ම කාණ්ඩේ කාරණේ යටතේ අපි එකයි ඉස්මතු කර කතා කරන්නේ මේ පාදම ධර්මයේ තේරුම් ගන්න ඕන නිසා ඒ තමයි උපනිෂ්ඨ ධර්මස. ඊළඟට මේ අපිට ඇසුරු කරන්ට ලැබෙන පුද්ගලය පුද්ගලය පුද්ගලයේ උපනිෂේ පච්චේන පච්චේ කියන්නේ දැන් අපි හිතනවා මේ අපිට හොඳ කෙනෙක් දකින්න ලැබෙනවා. දැක්කලා එයා ඉතින් හොඳයි. හරි යහපත්. ප්‍රසිද්ධයි. උසයි මහත්යි. ඉතින් මේ ඇවිල්ලා මේ මිනිස්යා ඉතින් රූපයෙන් දකින්න ලැබෙන්නේ තියාගේ ගුණයක් අහන්න ලැබෙනවා. දැක්කම අනේ මටත් මේ වාගේ වෙන්න නැත්තම් කියලා හිතේ කැවිලා ඊට පස්සේ හොඳ පැත්තට ගියොත් කොසදයක් ඇති කරගත්තොත් ඒ අව්‍යාකෘත ධර්මය ප්‍රකෘති වශයෙන් ඇවිල්ලා උපනිෂේ වෙනවා කුසලයකට ලෝභ කරොත් එහෙම එහෙම නැත්නම් ඉරිසියා කරොත් අනේ මේ මිනිස්යාට මේ විදියට වුණානේ මේ වනේ මේ විදියට මෙයාට වෙන්න එපා කියලා දේශයක් ඇති වුණොත් එහෙම අර ඒක උපනිෂේ වෙනවා අකුසලයට. අව්‍යාකෘත ධර්ම. රූප කියලා කියන්නේ අව්‍යාකෘත ධර්ම. දැන් අපි මේ නිවන ප්‍රාර්ථනා කරගෙන නිවන පිළිබඳව අහලා නිවන ප්‍රාර්ථනා කරගෙන නිවන අපේක්ෂා කරගෙන අපි මේ කුසල ධර්මයන් වඩනවා. දැන් අපි මහා ජීවිතේ ගත කරන්නේ දැන් මේකින් උතුම් මේ දැන් මේ රෑ සමහර රටවල් දැන් මෙහි ඇවිල්ලා රෑ 10ක් දැන් ඉස්ලාත් පහුවෙලා නමුත් මේ රටවල් මේ පින්වත්තුන් ඔස්ට්‍රේලියාවෙ ඉන්නවා නම් ඒ රටවල් වෙන වෙන සමහර අය දවල් සමහර අය හැන්දෑව සමහර අය උදේ ඉතින් වෙන වැඩක් නොකර වෙන වැඩක් නොකර ඒ ඔක්කොම ටික අතහැරලා දාලා දැන් මේ සියලුම දේවල් වලින් බැහැර වී මේ බණ අහන්නේ ඇත්තට අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේ කතා කරන්නේ හිතන්නේ මෙනෙහි කරන්නේ මේක මේ කරන්නේ නිකන් අපි මේ ප ဋ ාණ ධර්ම කතා කරන පිරිසක් කියලා නිකන් 아무තු නමක් හදාගන්නද එහෙම නැත්නම් වෙන 아무තු ධර්ම ලෝකයක විශේෂණ උත්පත්ති කතාගෙනද නැහැනේ දිව්‍ය ලෝකයන්ටද නැහැනේ මනස රෝගයටම ආයේ නිකන් අමුතු විදිහට එන්නද එහෙමත් නැහැ. මේ ධර්මය අහන්නේ අපි අව්‍යාකෘත ධර්මයක් ගැන හිතපු නිසා. අහන්න ලැබිච්ච නිසා. ඒ අහපු දේ අපේ හිතේ කැවිලා තියෙන නිසා. ඒ තමයි නිර්වාණත. නිර්වාණ ධාතුව ගැන නිර්වාණ ධාතුව ඇවිල්ලා කුසලයක් නෙවෙයි. නිර්වාණ ධාතුව ඇවිල්ලා කුසලයක්. නිර්වාණ ධාතුව අව්‍යාකෘත ධර්ම ස්වභාවය. ඒ අව්‍යාකෘත ධර්ම ස්වභාවය අවබෝධ කරගන්නට පැතුම් වශයෙන් මාර්ගයේ වැඩිම වශයෙන් දැන් මේ ධන දැන් බලන්න මේ අව්‍යාකෘත ධර්මයකට මේ ඒකේ ඒ පිළිබඳව හිතලා අපිට මේ ශබ්දාර හැදිලා ඒ පිළිබඳව හොඳ ඕනෑකමක් හැදිලා ප්‍රකෘති වශයෙන් අපිව මෙහෙවන විදිය. දැන් ඔක පුරුදු වුණාන් පස්සේ පෙළ ගැහිලා ගියන් පස්සේ හැම සතියකම හැම මාසයකම මේ විලාවට අනේ මෙහෙමකක් තියෙනවා අන්ට ඕනේ යන්ට ඕනේ කියලා මෙහෙවන කුසල ධර්ම අව්‍යාකෘත ධර්මයක් කුසලයට හරවන පොනිස්රේ වෙන විදිය තමයි එය මතක් කරන්නේ. අපි මේ වෙලාවේදී මේ පින්වතුන්ට අවස්ථාව සල්සා දෙන්න. තවත් ටිකක් මේ පිළිබඳව ගැඹුරට හාරලා උස්සලා මේ හිතලා ඒ වගේම අව්‍යාප්ත ධර්ම පිළිබඳව මේ උපනිෂේ ධර්ම ස්වභාවය එන පාඩි ගැන හිතලා තව ප්‍රශ්න එහෙම තියෙනවා නම් ඒවට විතර හොයාගන්න ඉතින් මේ කුසලයට මාන්නයට මේ අකුසලයට මේක බලපාන විදිය කායික වශයෙන් ඇතිවෙනා වූ සැපත් දුකත් ඊළඟට විපාක සිතුත් අපි කන බොන දේවල් ඊළඟට වටපිටාවේ තිබෙන දේවල් අහන් දකින් ලැබෙන දේවල් මෝහයට ද්වේෂයට මාන්නයට දෘෂ්ටියට ඒවා මේ උපනිශ්‍රේ වෙන ස්වභාවයමයි අපි මේ කතා කරන්නේ අනිත් එක ඒ ප්‍රകൃතියෙන් ඇතිවෙන ඒ විශේෂ දැන් ශ්‍රද්ධාවක් තියෙන ශ්‍රද්ධාව තව එකක් කියන්න ඕනේ මෙහෙම. මේ ඇත්තට මේ මිනිස්සු කියලා කියන්නේ අපිට දකින්න ලැබෙන්නේ විශේෂයෙන්ම මිනිස්සු හැටියට රූපේන ඉස්සලාම දෙන්නේ. ඒත් මේ මිනිස්සුත් තියෙනවා රූපමය ආකාර විශේෂයක්. ගුණ විශේෂයක් තියෙනවා නිකන් අමුතු හරි සාන්ත ස්වභාවයක්. දැන් මේ දැන් මේ කතාව කියනකොට තමයි මේ මට මතක් වුණේ මම පොඩි කාලේ මහානෙන් මහානලා නැහැ ළමා කාලේ මම දකිනවා මේ ස්වාමීන් වහන්සේ නම පාත්‍රයක් අරගෙන පින්ඳ පස්සේ වගේ. හරිම සාන්තයි. හරිම සාන්තයි, නිෂ්කලංකයි. ඉතින් ඒ ස්වාමින් වහන්සේ ඒ පින්ඩපාතේ වටන දැක්කන් පස්සේ උන්වහන්සේ ඉතින් මේ උන්වහන්සේගේ ශරීරයේ විපාකයක්නේ. ඉතින් උන්වහන්සේගේ ගමන් විලාසය දැක්කන් පස්සේ මේ රුක්පස් ස්වභාවයෙන් කියන චිත්තය දැක්කන් පස්සේ ඒ දර්ශනය කෙරේ හරිම ශ්‍රද්ධාවක් ඇති ඒ ශ්‍රද්ධාව ඇති වුණේ කුමක් නිසාද අර උන්වහන්සේගේ දර්ශනය දැක්කට. ඒ ශ්‍රද්ධාව ඇති වුණාන් පස්සේ ඒක තව තව තව තව තරලා තරලා තරලා ගිහිල්ලා මට හිතෙන පහන ඒක විතරක් නෙමෙයි තවත් කර්ම කාරණා වෙනවා මේක උලුප්පවලා තියෙනවා. එතකොට බලන්න අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයක් අපේ අපේ මනසට උපනිශ්‍රේ කරන්ට ඉදිරිපත් වෙන උපකාර වෙන ස්වභාවය. ඔන්න ඔය විදිහට තමයි මේ හිතට කැවිච්ච දෙයක් හිතින් ගරු කරලා ගත්ත දෙයක් ඊළඟට විශේෂයෙන්ම අරමුණු වශයෙන් එනවා උපනිෂයේ අනන්ත වශයෙන් එනවා ප්‍රකෘති වශයෙන් එනවා ප්‍රකෘති වශයෙන් එන්නේ අපේ හිතේ පහළ වෙච්ච පහළ වෙන්නා වූ සද්ධාදී ධර්ම කුසල වශයෙන් අනිත්‍ය තමයි අකුසල ධර්ම අකුසල වශයෙන් ඉතින් මේක තමයි මම මේ වෙලාවේදී මේ මුතුන් මතක් කරන්නේ ඉතින් අර ඉතිරි තිබිච්ච නිසා හැබැයි මේක අවසාන නැහැ. අපි මේ විදිහට ඉස්සර වෙලාම chart එක දාගෙන යන්න. මේ 24 chart එක දාගෙන ඉවර කරගෙන ගිහිල්ලා ඊළඟට ඉදිරිපත් වෙන්නේ ඊළඟ පත්‍ය ඒකට කියන පුරේජාත පත්‍ය කියලා. ඒ පුරේජාත ඊළඟ පත්‍ය ඉස්සරට අව්‍යාකෘත දක්ම මේකත් මේ විදිහට තේරෙනවා 24 24ම ගිහිල්ලා තව තියෙනවා වෙනම සලකන විදියක්. එක්කාසු කරලා බලන විදියක් තිබෙනවා. ආන්න ඒ එතෙන්ට එනකල් අපි ඉවසීමෙන් මේක මේ කරගෙන යම් සෑම දිනාටම ධර්ම අවබෝධය, නිර්වාණ අවබෝධය සුවතේම සිද්ධ වේවා. මේ මේ ගාථාව හොඳට හිතන්ට ඒ අපේ ගෞතමනීය ස්වාමින් වහන්සේ මේ උන්වහන්සේ විස්තර කරන අවිචිත්තා නිසාහේස දුර්ලභයි අයං කතා මේ අතිධර්ම විස්තරය මේ විදිහට කියලා දෙන මේ කර්ම හරි දුර්ලභයි අතිශය දුර්ලභයි හැමතිනාම බොහොම ඉවසීමෙන් අහන්ද අවි වික්ෂිප්ත නැති හිතකින් අහන්ද කියන එක කියන. ඉතින් මෙත්ෙන් මේ ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් මේ අහන්තෙන් ආන්නේ දුර්ලභ ධර්මය. ඒ නිසා විතක් කාලේ ඉතින් මේ ධර්මයේ මේ විදිහට මෙනෙහි කරමින් කුසල ධර්මයන්ට පහළ වෙන්න ඉදාරමින් ඒ කුසල ධර්මයන් තව තව අපි ඉදිරියේ ලැබෙනා වූ අව්‍යාප්ත ධර්මයකට එලිපෙති කරමින් දියුණු කරගෙන මාර්ගයේ වඩාගෙන අපි හැම දිනකටම නිවනින් සැනසෙන්න මේ පින මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අදිස්ථාන කරගනිමු මේ පින්වත් හැම දිනකටම මේ ධර්ම මාර්ගයේ තවතව චීක්ෂණ චීවන විදියට පවත්වාගෙන නිවනේ සැන ගුණ වඩා ජීවිතේ සැනසෙන්න ලැබේවා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා දෙනාටම දෙලුවන් සරණයි සරණ සරණයි සාමිනහත් අනන්ත කුමාර සිංහ වහන්සේ අපිට අද කරපු අනුග්‍රහයට සාමිනහත් සිටියෙන් පොඩි ප්‍රශ්නයක් දෙකක් අහන්න තියෙනවා අනිත් කල්යනා මිත්‍රන්ට පැති සාමාන්‍යහස මේ අභ්‍යාසගත ධර්ම කියනකොට අපි රූපයේ පිළිබඳව කතා කරා ඒ වගේම විපාක පිළිබඳවත් කතා කරා අපි අර විපාක ත්‍රිකේ ගත්තාම විපාක ධම්මා විපාක ධම්ම ධම්මා නේ විපාක නේ විපාක ධම්ම ධම්මා කියනකොට එතනදී රූපයේ කියන එක විපාක ධර්මයක් නොවන බව අපි තේරුම් ගන්න තිබ්බ සාමාන්‍යයෙන් ඒ වගේම දැන් අපි ඥානය මේලා පින්දහම් කරනකොට අපිට කියන ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබේවා කියලා මේ කුසලේ හේතු කරගෙන කියලා. එතකොට කොහොමද තමයි අපි මේ රූපය කියන එක එකට සූත්‍ර දේශනාවම අපිට තේරෙනවා විපාකයක් හැටියට පිළිගන්නවා. ඒ නමුත් අපි ධර්මානුකූලව රූපේ කියන එක විපාකයක් හැටියට පිළිගැනීමක් වෙන්නේ නැහැ කියලා. ඒක අපිට පොඩ්ඩක් පැහැදිලි කරගත්තා ඒ සානාත පෙරවස්සන්න. විපාක හැටියට ගණන් ගණන තෝරගන්න අමාරු නෑ මේක. විපාක හැටියට ගණන් ගණන ටිකක් තියෙනවා. ඇත්තට ඇත්ත වශයෙන්ම ඒ විපාකා ධම්මා විපාක ධම්ම ධම්මා නේව විපාකන විපාක ධම්ම ධම්මා කියන ඒ ධර්මතා ත්‍රිකයේ නාම ධර්ම තමයි මුල් කරන්නේ. නාම ධර්ම හැටියට මුල් කරනවා. ඒකේ කියන්නේ විශේෂයෙන්ම ඔය රූපකාණ්ඩ රූප වෙන් කරනවා. හැබැයි එතන තියෙන දැන් මේ අද කිය අද කියලා දුන්නා මේ මේ පින්වතුන්ට විපාක සිත් තියෙනවා 36ක් ඒ 36 විපාක විපාකා ධම්මා විපාක ධම්ම ධම්මා කියන විපාකා ධම්මා කියලා කියන්නේ ඒ ඇතිවෙන්නා වූ ධර්ම ස්වභාවික අහේතුක tikai කුසල අතයි රූපාවචර පහ අරූපාවචර අනිත්‍ය පිටන ගන්නවා ලෝකුත්තර. සත්‍ය සිත්තිකනේ. දැන් ඒ සිත්තික ගත්තයින් පස්සේ ඒ ඒක ASCII තියෙනවනේ මේ අර විඥාන ටිකක් තියෙනවනේ. අහේතුක ඒව විපාක විඥාන තියෙනවනේ. ඒ වගේම තමයි තියෙනවනේ ප්‍රතිසන්දි විඥානයත් භවංග සිතත් චුති සිතත් ඒවත් ඇගල විපාකනේ. එතන ඔක්කොම කියගන්නේ මහත්යන් නාම ධර්ම. නාම ධර්මයි ගන්න. දැන් මෙතන මේ ඒ විපාක කතාවයි විපාක උපදවන්නා වූ සිත්වලට කුසල හෝ අකුසල හෝ වෙනවා. මෙතනදී අව්‍යාකෘතයි කියලා කියන්නේ දැන් එතන ඒ විදිහට කිව්වා අව්‍යාකෘතයි කියලා කිව්වයන් පස්සේ ඒ අව්‍යාකෘත කතාවේදී ඒක සිතක් වෙන්න පුළුවන් ඒක චෛතසික වෙන්න පුළුවන් ඒක රූප වෙන්න පුළුවන් අව්‍යාකෘත ධර්මවල ඔක්කොම ටික රූපත් අන්තර්ගත කරනවා දැන් අර ඔය පටලවිල්ල මං හිතන්නේ වෙන්න ඇත්තේ මං අර කිව්වනේ මේ කෙනෙක්ගේ රූප කෙනෙක්ගේ ආහාර පාන ආදී දේවල් හේතු කරගෙන අරියමේ වෙනවා කියන මේ උපනිශ්‍රේ ස්වභාවයට වෙන තමයි මේ කියන්නේ. සමහර සත්‍ය ධර්මවල තිබෙනවා ප්‍රත්‍ය ධර්මවල කියනකොට පොඩි මාත්‍රකාවට හරියට හිත යොදන්න වෙනවා. ඒකේ අන්තර්ගත ධර්මය පටලවෙන්න පුළුවන් නැත්තම්. විපාක ධර්ම පිළිබඳව කියන කොටයි අභ්‍යාගත ධර්ම පිළිබඳව කියන කොටයි සමහර වෙලාවට හේතු ධර්ම ගැන කියන කොටයි. හරි සමාන ගතියක් යනවා සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හේතු ප්‍රත්‍ය ධර්මයන් වලත් මේ විදිහට නේද කියුනේ කියලා. යම් කිසි ආහාරයක් අපි හිතමු ලුණු කියලා. ලුණු ආහාරයකට දැම්මොත් එහෙම එතකොට වෙන එකක්. ඊළඟට බෙහෙතකට දැම්මොත් එහෙම ඔය ලුණු ඖෂධයක්. සමහර වෙලාවට එතකොට ලුණු එක තැනක කියනවා කෑමක් කියලා එක තැනක කියනවා බෙහෙතක් කියලා. ඊළඟට සමහර වෙලාවට මේ ලුණු වෙන මොහොකට හරි බාහිර දෙයකට යෙදුවොත් එහෙම ඒකෙදි වෙන නමක් කියනවා. ආන්නේ ඒ වගේ හැබැයි එතනදී සමානකමකුත් තිබෙනවා අසමානකමකුත් තියෙනවා මාත්‍රකාවේ හැටියට තමයි ඒක පරිස්සමෙන් පටල වෙන්න තු තේරුම් ගන්න ඕනේ වෙන්නේ. එතනත්‍රම පටලැවිල්ල කියන ප්‍රශ්නයක් උනේ සන්නාත් ඇත්තම රූපය කියන එක විපාකයක් හැටියට බාර ගන්න පුළුවන්ද කියන එක තමයි ශිෂ්‍යන් ප්‍රශ්නේ වෙනසක්. ඒකට කෙරෙහි විතරක් තියෙනවා විපාක මාත්‍රකාවේ හැටියට දැන් මෙහෙම එකක් තියෙනවා මහත්තයා දැන් අර බලන්න මේ මාත්‍රකාවේ විපාක ධම්මා විපාක ධම්ම ධම්මා කියන එක මේකට දාගත්තොත් ප්‍රශ්නින එතකොට කර්මයක් සිද්ධ කරයින් පස්සේ ඒ කර්මයෙන් උපදවනවා කර්ම සමුත්ථානයක රූප ස්වභාවය. දැන් අපේ ඇහැ. ඇයි මේ විදිහට තියෙන්නේ? අපි කරපු හොඳ කුසලයක්. මේකේ විපාකයක හැටියට කර්ම සමුත්ථානික එකක් තියෙනවා. හැබැයි කර්ම කර්මය කුසල කර්මයේ හේතු වෙලා දෙකේ විපාක හිතත් එක්ක නිස්පාදිත වූ කර්ම සමුත්ථානික රූපයක් තිබෙනවා. හැබැයි අත්නදි කතා කරන්නේ ඒ විදිහට. දැන් බලන්න ඇතකන්නාසේ දිව ශරීරයේ කියන ඒවා ප්‍රසාද වෙලා ඒ වගේ එක්තරා විදිහක කර්ම සමුත්ථානික මේ ස්වභාවයක් නේ තියෙන්නේ. අන්න ඒක. සමින්නාසේට වර්ණය කියන එක සමින්නාසේක කොයි ආකාරයෙන්ද? ලැබෙන එක කර්ම ඒ බලපානවා කියලා හිතනවා දේශනාස්යෙන් ගත්තාම එන විශේෂයෙන් තරහ යන කෙනෙක් දුර්වර්ණ වෙනවා වගේ කියලා. ඒකට ඒකත් එතකොට යම් කිසි විදිහක කර්ම වල සෑමකින් මේ සමානයි. අවියාකෘතයි. අවියාකෘතයි. හොඳයි. ස්වාමීන් වහන්සේ හොඳයි. ඒක මෙහෙම මෙහෙම මෙහෙම මේක කිය කියන්න ඕනේ. දැන් බලන්න රූපවල තිබෙනවා මහත්තයා ගොරෝසු රූප සහ සූක්ෂම රූප තියෙනවා. ඒ වගේම තියෙනවා රූපවල ద్వාර ගෝචර රූප තියෙනවා ద్వාර වලට පුදුරු වෙන්නේ නැති ධර්ම ආරම්භක හැටියට කියනා වූ රූප තියෙනවා. දැන් අපිට වර්ණේ දකින්න පුළුවන් ඒක ඇවිත් ద్వාර කියලා. ඒ කියන්නේ ගෝචර රූපයක්නේ. සබ්දයත් ආග්‍රහණය කරගන්න උපෝචරයිනේ. අනිත් එක ඔය වගේ බෑනේ අපිට දැන් මේ ප්‍රසාද රූප ගන්න බෑනේ. ප්‍රසාද රූප ඇවිල්ලා අතිශය සියුම් ප්‍රසාද රූප ඇවිල්ලා දකින්නත් බෑ ප්‍රසාද රූපතර ටික ඔක්කොම ඇවිල්ලා උදේ වස්තු රූපත් එක්ක ඔක්කොම නිකන් හැදෙන්නේ නැහැ. ඒකට ඒ වගේ කර්ම සම්පූර්ණයි. කර්ම සම්පූර්ණක වෙන්න නම් ඒකේ ඒ ඇහැර හදන ඒ ප්‍රසාද රූප හදන්නා වූ කර්ම සමුත්ථානෙ නිස්පාදනය කරලා තිනා වූ ශක්තියක් තිබෙනා වූ කුසල ධර්ම තියෙන්න ඕනේ. එක විදිහකට කතා කරනකොට විපාක විපාක ස්වභාවයක් විපාකයක් හැටියට මේක ඇති වෙනවා. හැබැයි විපාකා ධම්මා විපාක ධම්ම ධම්මා කියන තැන ඇත්තටම පිරිසුදු විපාක ධර්මිය කියලා ගණන් ගන්නෙම නාම ධර්ම විතරයි. අනවසාරම් අප්‍රමාණකේ සමිනස තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමිනස මේකේ අර පුරිමා පුරිමා අභ්‍යාසකතා ධම්මා පච්චමානං පච්චමානං අභ්‍යාසකතානං ධම්මානං උපනිෂේ පච්චේන පච්චෝ කියන එක අපි ඉස්තර කරගත්තද කියන එක මට පොඩ්ඩක් එහෙනම් කරාද කියන එක ප්‍රශ්නයක් වුණා සාමාන්‍යයෙන් අපි කුසල ධර්මාදන ඇති කතා කළා අභ්‍යාසත ධම්මෝදී ඒ වගේම අකුසල ධර්ම ඒකනේ අභ්‍යාසකයක් අභ්‍යාසකයකටම උපනිෂ්ඨ වෙන එක ගැන උදාහරණයක් කියන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් ප්‍රතිගමන අභ්‍යාස ධර්ම හැබැයි අභ්‍යාගත ධර්ම පච්චමානං පච්චමානං අකුසලානං ධම්මානං තමයි තියෙන්නේ මොකක් මම බලන පොතේ තියෙන පළවෙනිදෝ මේ පුරිමා පුරිමා අධ්‍යාකතා ධම්මා පච්චිමානම් පච්චිමානම් අධ්‍යාකතානම් ධම්මානම් උපනිෂේ පච්චේන පච්චයෝ ඊළඟට තියෙනවා පුරිමා පුරිමා අධ්‍යාකතා ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් උපනිෂේ පච්චේන පච්චයෝ කියලා. ඒ හස්තයෙන් සමාහට ප්‍රතිමත් දන්නේ නැහැ සමහරවිට. ඔය ප්‍රශ්නයක් නෑ ඒක මේ මේ මේක දාන්නේ කියලා නෑ නමුත් ඒක තියෙන්න ඕනේ කියලා මම හිතනවා මම ප්‍රධාන කොටක් ආශ්‍රය කරගෙන නෙවෙයි මේ කියන්නේ දැන් ඒක අමාරු නෑ මහත්තයා ඒක අපිට ගැළපෙනවා දැන් බලන්න මේ රාතන් වහන්සේලාගේ පිළිවෙත රාතන් වහන්සේලාගේ සිත් රාතන් වහන්සේලාගේ තිබෙනා වූ ආකාර ස්වરૂපේ එතකොට ක්‍රියාසිත ඒ ක්‍රියාසිත කොහොම සහ ඒව අව්‍යාකෘත ධර්මනේ ඊළඟට විපාකසිත කොහොම අව්‍යාකෘත ධර්මනේ එක දවසක් ඒ මස් ස්වාමීන් වහන්සේ නමක් දකින්න ලැබෙනවා ඒ ස්වාමීන් වහන්සේ දැක්කාන් පස්සේ ස්වාමීන් වහන්සේගේ මේ පිළිවෙත හරි සාන්තයි සුදු ආඳුරු කෙනෙක් හැබැයි ඒ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ බොහොම නිෂ්කලංකව නිෂ්පාසී මම දැකලා ඒ ස්වාමීන් වහන්සේ බොහොම කිසිම දෙයක් ගණන් නොගෙන මම හිතන්නේ ඒ ස්වාමීන් වහන්සේ මා දිහා බලාගෙන විදර්ශනා භාවනා මනසිකාරයක හිතිය ආකාරයක් තමයි මට පස්සේ තේරුනේ. අරහකුත් සමනාංගිකුත් නෑ හිතවත් කමකුත් නෑ නමුත් හරියම මධ්‍යමයි. මම රාතන් වහන්සේ නමක් ගැන හිතනවා. රාතන් වහන්සේ නමක් යම් දවසක මම දැක්කොත් එහෙම රාතන් වහන්සේගේ හිතත් මා කෙරේ කිසිම දවසක ඇලීමක් කිසිසේත් හිතන්නේ නැහැ. මට ඒ දර්ශන දකින්න ලැබුණොත් එහෙම ওই විදිහට රාතන් වහන්සේගේ පැවැත්ම, උන්වහන්සේගේ හිත, උන්වහන්සේගේ ඒ තිබෙනා වූ ස්වභාවය මට හිතට දැනුනොත් එහෙම මම ඇත්ත වශයෙන්ම ඒක මේ මට හිතුණයි කියලා මගේ හිතට ඒක උන්වහන්සේ කෙරේ ප්‍රසාදයක් ඇති වුණයි කියලා නමුත් ඇති වුණාට ඒ උන්වහන්සේගේ පිහිටා සිටිනා වූ ධර්මයේ කෙරෙහි නැත්නම් ඒ අව්‍යාකෘත ඒ ක්‍රියාසිත කෙරෙහි ඒ උන්වහන්සේගේ සිටිනා වූ පිළිපදීම කෙරෙහි මගේ ප්‍රහදීමක් ඇති වෙනවා. ඇත්තටම ඒ ඒ සිත ගැන මං හිතුවොත් එහෙම ඇත්තටම මේ අව්‍යාකෘත අව්‍යාකෘත ස්වභාවයක් තියෙනවා. ඉතින් මම ඒ අව්‍යාකෘත ධර්මය මුල් කරගෙන දැන් මගේ හිතේ කුසලයක් හැදෙනොත් එහෙම ඒක අව්‍යාකෘත ධම්මා කුසල ධම්මා වෙනවා. රහතන් වහන්සේ නම ඒ විදිහටම රහතන් වහන්සේ නමක් ඒ විදිහට මේතන රහතන් වහන්සේ නමක් පිළිබඳ. දැන් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔය සරියුත් ස්වාමීන් වහන්සේ ගැන හරියට වර්ණනා කරනවා. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ මොගලන් ස්වාමීන් ඉතින් අපි වගේ නෙවෙයි උන්වහන්සේලාගේ සිත් ඔක්කොම සියල්ලක්ම අවියක්තයි. ක්‍රියා ස්වභාවය. එතකොට මේ වර්ණා කරන්නා වූ වර්ණා කිරීම තුළ උන්වහන්සේලාගේ හැකියාවල් උන්වහන්සේලාගේ තිබෙනා වූ ඒ ඉර්ධිපාතිහාරයේ ධර්ම පිළිබඳව උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ තව කෙනෙකුට කිව්වත් දේශනා කරත් ඒ දේශනාවල් සියල්ලක්ම අර රහතන් වහන්සේලාන් කියවට අව්‍යාකෘත ධර්මයේ අව්‍යාකෘත ධර්මයක් බවට පත් වෙනවා. අව්‍යාකෘත අභ්‍යාගත ධම්ම අභ්‍යාගත ධම්ම උපනිෂේ ප්‍රත්‍යයෙන් පත් වෙනවා. ආනීය විදිහට තමයි මහත්තයා ඔක තේරුම් ගන්න ඕනේ. මොකක්ද සංනාස හොඳයි අගන්නේ ඉතින් මම යොමු වෙනනම් ඔබ මොනවත් ප්‍රශ්නක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් ඉරුවන් සරණයි ඔව් තව එකක් මේ අහන්න ප්‍රශ්න අහන්න මේ තව එකක් මහත්තයා මේ ඔය කුසල අපි කතා කරන්නේ මේ මාතිකා 22යි තව තියෙනවා තියෙනවා මේ ධර්ම දුක්මාත්‍රාවේ ඒක සමහර ඒවා හරි සමහර ඒවා එකමයි. සමහර ඒවා එකම නම් විතරයි වෙනස් සමහර ඒවා එකමයි. සමහර ඒවා තියෙනවා ටෙක් ගහකින් එක්ක පොඩ්ඩක් වෙනසක් තියෙනවා අනිත් ඔක්කොම එක. ඒකත් අපි මේ අවස්ථාන කුලව මාත්‍රකාවකට ආවම හරි පරිස්සමෙන් ඒ වෙනසක් අපි ගන්නට අධිෂ්ඨාන කරගෙන මේ ශක්තිය හැම කෙනාටම ලැබේවා කියලා අපි පස්සේ ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ බොහොම සතුටුයි ඔබ වහන්සේට සමන් දෙන්න ලැබීම ගැන මේ වහන්සේ පැහැදිලි කිරීම හරි පහසුයි තේරුම් ගන්න. මම මේ සමාවෙන්නවන මේක කලින් විස්තර කරලා තියෙනවා නම් මට මේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේ නිස්සය උපනිෂය කියන දෙකේ වෙනස මොකක්ද කියලා. පෙරවන් කරන්නේ නිස්සය උපනිස්සය කියන එක. අපි ඔබ දාමු අපි මණ්ඩලයට. ඒ පින්කතුන් ප්‍රධාන කාරණේ උපනිස්සය උපනිස්සය කියන උපනිස්සය පත්‍යයේ තිබෙනවා යමක් ඇතිවීමට ඇතිවෙන්නා වූ ප්‍රධාන කාරණේ උපනිශ්‍රේ. හැබැයි අර නිශ්‍රේ කියන එකේ තියෙන මහත්ය මේ භූමිගත වෙනවා කියන එක. ඒක අපිට මම හිතන්නේ මම මුලදී කියලා දුන්නා මේ පොඩි උපමාවක් මතක ඇති. ඒ උපමාව වෙලා යම් කිසි දෙයක් චිත්‍රයක් අඳිනකොට චිත්‍රයක් අඳිනකොට චිත් පරිසරයේ ඇඳෙන්නේ තව එක මත තව එකක් මත එතකොට ඒ ඒක වගේ තමයි නිකන් මේ මේ භූමියක් වෙන යම් කිසි දෙයකට නිස්සය භූමිය වෙනා වූ ප්‍රධාන හේතු කාරණයක් වන්නා වූ දේ මේ උපනිෂය කියන එකේ තියෙන්නේ දැන් අපි හිතමු දැන් මේ ඒකට මම කිව්ව උපමා දැන් මට මතකයි කිව්වා මේ දුටු ගැමුණු රජුර ගැන මතක් කරා. දුටු ගැමුණු රජුරෝ ඒ රුවන්වැලි සෑය හදනකොට දුටු ගැමුණු රජුරෝ කියා හැදුවා කියලා තමයි කියන්නේ. දැනටමත් කියන්නේ. නමුත් උතුගැමුණු රජුරෝ ඇවිල්ලා මේෂන් බාස් කෙනෙක් නෙවෙයි. රජ කෙනෙක් රටපාලනය කරපු කෙනෙක්. ඔකට අලි ඇතුම් මිනිස්සු ඔය ගොඩාක් එකතු වෙලා තමයි කහදලා තියෙන්නේ. හැබැයි ඔය මිනිස්සුන්ගේ මේෂන්ලාගේ ඔය ඔය වැඩේ කරන්ට ප්‍රධාන හේතුව හැටියට ඉන්නේ රජ්ජුරුව ප්‍රධාන උනේ නැත්තම් මූලිකය උනේ නැත්තම් රජ්ජුරුවන්ට අදහස ආවේ නැත්තම් රජ්ජුරුවේ අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරේ නැත්තම් අනිත් අය කොච්චර හිතියත් ඔක හැදෙන්නේ ඒක නිසා යම් කිසි දෙයක යම් කිසි දෙයක් සිද්ධ වීම සඳහා හේතු වෙන්නා වූ ප්‍රධාන කාරණේ ඒක මුල් වෙන්නා වූ අනිත් සම්භාරයක තිබෙන ප්‍රධාන කාරණේ කියන එක තමයි මේ ඔය උපනිශ්‍රේ කියලා කියන්නේ. තාපන තවත් අපේ මේ නිකන් එදිනදා තිබෙන 31කින් ගත්තොත් එහෙම මේ මට මෙහෙම හිතෙනවා. ඒක උපනිශ්‍රේ කියන එකට ඒක දැන් අපි පරිප්පු උපදනවානේ. පරිප්පු මොනවද අද දවල් කෑවේ මොනවද ඒකද? කෑවේ පරිප්පුත් එක්ක. ඉතින් එතකොට මේ ඒ කියන්නේ පරිප්පු විතරක්ම දාගෙන කෑවද පරිප්පු විතරක්ම සම්බලා කෑවද පරිප්පු විතරක්ම චීට් කළා කරන්නේ. එතකොට තියෙනවා ඒකට දාපු වතුර කිවිදි එතකොට මේ දුනු තුන පහ මිරිස් අරෝමය ගොඩාක් තියෙනවා. හැබැයි ඒව ගැන කියන හැට ප්‍රධානත්වයක් තියෙනවා මේකේ ආන්න ඒ වගේ යම්කිසි දෙයක ප්‍රධානත්වයේ නියෝජනය වෙනවා. අනිත් අනිත් ඒක අනිත් සංචුවකට ප්‍රධානව නැත්නම් බැරි කියන කාරණේ තමයි උපනිශ්‍රේ පත්‍ය කියලා කියන්නේ. බොහොම පින් සානම් පැහැදිලි කරන සරමයි. හොඳයි. අනිත් කල්ලාමෙත් මේ ප්‍රශ්නයක් නැත්නම් අපිට අද වැඩසටහන ප්‍රශ්න කරන්න පුළුවන් ආසන ප්‍රශ්නක් තියෙනවද මේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ මේක මේ මේ කියපු දේවල් අපේ පින්වතුන්ට ග්‍රහණය වෙනවද නැත්නම් නිකාම මේ මේ පින්වතුන් ඉන්නවද කියලා එහෙම ඒකත් මේ හැගෙනවා ඒකට මට ඔය පැත්තෙන් ප්‍රශ්නයකට උත්තරයක් ලැබුණොත් ඒකත් පින් සිද්ධ වෙනවා හොඳයි කල්යාණ මිත්‍රයන් පුළුවන් අදහස් දක්වන්න මේ පිළිබඳව සාමාන්‍යයෙන් අපිට මේ පැහැදිලි කරලා දෙන කරුණු තේරෙනවද আদি වශයෙන් ඉරන් සම්මයි අවසරයි සර්ණා අවසරයි සර්ණාට තේරුම් ගන්න ටිකක් අමාරුයි ඒ වුණාට මට හිතෙන මේ සමස්තය වශයෙන් මේක අහගෙන ඉඳලා එතන යම් කිසි දෙයක් ගන්න පුළුවන් කියලා මුළු ඔබ වහන්සේ කියන සියලුම දේ නම් ඔළුවට යන්නේ නැහැ. නමුත් ඒ අතරින් පොඩි ප්‍රමාණයක් යනවා. ඔබ වහන්සේගේ දේශනා සියල්ලම අහලට පස්සේ යම් කිසි මූලික අදහසක් එයි කියලා හිතෙනවා. ඒක හරි හොඳයි. එහෙම කියුවේ. ඔච්චර වටිනවා. දැන් හරි හරි හරි වටිනා එක. එහෙම කියපු එක. මේ ඒකට පොඩි ඉතින් අපි බෙදකමක් ඔකට යොදාගනිමු. ඒක ඒක ඇත්ත එහෙම තමයි. හැම මොදවට අහන්න ඕනේ. අනිත් එක තමයි අපි හැම එක්කෙනාගේම දැනුමත් ඉතින් ඒක ඒක ආකාරයිනේ. ඒකින්ද හැබැයි මේ පොදු වශයෙන් ওই විදිහට කරගෙන යනකොට යම්කිසි තැනකදී ඔබ තේරෙනවා වැටෙනවා මේක හරිම අලුත් සමහර තින්වත් පිළිසකට හරිම අලුත් මේක ඒක නිසා සමහර වෙලාවට මේක මොකක්ද කියලා එහෙම හැගෙන්න පුළුවන් හැබැයි ওই විදිහට අදහස් ප්‍රකාශ කරනවා නම් මේ කොහොම කියාගෙන යනකොට මේ මම හැම වෙලෙම ශ්‍රාවකයා ගාවට බහිනවා එතකොට දැන් මම හිතාගෙන හිටියොත් එහෙම මේ ටික ඔක්කොම මේ කියන සාරේ ඔක්කොම ටික තේරෙනවා ඒක නිසා තව එකක් ඉක්මනට ස්කිප් කරලා යන්න ඕනේ කියලා එහෙම හේතුවක් එහෙම මේ තේමුතුම අමාරුයි. ඒ යම්කිසි ඔය විදිහට කිව්වොත් එහෙම මට පුළුවන් තවත් මේකේ තව කාණ්ඩ පොඩියට පොඩියට තව කුඩු කරන්න පොඩි කරන්න කැලි කරන්න කාණ්ඩ කරන්න තියෙන ඒවා එහෙම කරන්න පුළුවන්. මේ මම අද කියලා දුන්නත් අව්‍යාකෘත ධර්ම කියලා. ඒක තේරුම් ගන්න අපේ පින්තුන්. අව්‍යාකෘත ධර්ම. තේරෙන්නේ නැtei කියලා හිතනවා. සරණ සාමිනාත් ඒක තේරුම සාමිනාත් දැන් අර අර සාමිනාත් දැන් සිතමාතිකයෙන් කරනකොට කියපුවා දැන් දැන් ඒකේම තවත් හොඳට තේරෙනවා මේ වෙලාවේ ආගෙන ඉන්නකොට අපි අත්‍යත ගන්නවා. අනිත් එකේ සංදේ දැන් අවුරුදු තුනම කරපු අහගෙන හිටපු නිසා සෑහෙන දුරකටම තේරෙනවා කියන දේ. කරවසන්න සම්පූර්ණ. ඒතර කලිනාද අටත් ඔක්කොම තේරෙන්නේ නැහැ. නමුත් මේක වරින් වර අහනවා. ඒකම රෙකෝඩ් කරගන්නවා. රෙකෝඩ් කරගෙන වරින් වර දෙතුන් පාරක් අහනකොට මම ලියා ගන්නවා. මට 175ක් 80ක් විතර තියෙනවා. ඒක ජනතමාත්‍යා ගැටිය බලාගත මේක ආපහු පාරක් කළා කියලා අපිට විශ්වාස කරනවා. ඒක එහෙම වෙනකොට 100ක් නොගිය කඩු ගන්න බොහෝ දුරට වැඩි ප්‍රමාණයක් අපේ හිතට යනවා. ඉතින් එහෙම ටික ටික තමයි ඔක යන්නේ මේ මේ අර අර ජනක මුක්කලන සූත්‍රය වගේ ඉතින් සුත් පොඩ පොඩ උඩට ඇතුලට යනවා. දෙවන් තමයි අපිට නම් තේරෙනවා ටික ටික ඉතින්. දෙවන් තමයි ටික ටික තමයි. බොහොම දැනවත්. බොහොම දැන. ඒක එහෙම තමයි. හොඳට මේ අහන්න ඔව් තව කියන්නකෝ. ආ උත්තරය හම්බුනේ. අපි නම් ඉතාල හොඳින් වැටෙනවා හම්බුනේ මොකක් හරි හේතුවක් නිසා ඉතින් අපි බොහොම ප්‍රීතියෙන් උද්දාමයෙන් කැමැත්තෙන් නිරන්තරයෙන්ම අහනවා සම්දේනවා ඉගෙන ගන්නවා හම්බුනේ. කොහොමද මට ඒ වගේම තමයි අපේ මහත්යලාට යම් කිසි ඔය ධර්ම යන්තම් හරි දැනුමක් පොඩ්ඩක් තේරෙන අය අනිත් අපේ කල්යාණ මිත්‍ර පින්වතුන්ට ධර්මයේ හොයන්නා වූ අයට එහෙම පිහිට වෙන එක හරිය හොඳයි. ඒ අපේ දැන් මම දන්න දන්නවා දැන් මේ මණ්ඩලෙත් ඉන්නවා හොඳට ධර්ම කරුණු කියලා දෙන්න පුළුවන් හැකියාවක් දෙන්න සහ එහෙම කරගෙන යන අයත් ඉන්නවා. ඒ වගේ අනිත් අයට පිහිට වෙන්න ඒකත් ඒකත් මේ හරි හරි වටින දෙයක් තමන්ගේ ධර්ම තමන්ට ධර්ම තේරුම් ගන්න. රේල්කානේ චන්දේන ගන්නද කියලා තියෙනවා මේ ඒ ගන්නද පොත් ලියන්න කියාට පස්සේ සමහර කරුණු හොතට තේරුණා කියලා කියන්නේ. ඒ කියන්නේ ලියන්න ලියන්න සමහර ඒවා මේ ඒ සංහන්සට කියලා දෙන්න කියලා දෙන්න මේ හොඳට වැටහීමක් ආවා කියලා පොත් සඳහන් වෙලා තියෙනවා. හොඳ ඊළඟ ප්‍රශ්නේ අහන්නකෝ. ස්වාමීන් වහන්සේ මේ කිව්වනේ දේශනා කරන්නේ අර ඔබ වහන්සේට පුංචි කාලේ අර සාංශ ස්වාමීන් වහන්සේ දැක්කහම පින්නපාත යන සිතක් ඇති වුණා කියලා මහාන දෙන්න. එතකොට ඔබ වහන්සේගේ සිත ලෝභකමක් ඇති වුණා වගේ මට හිතෙනවා. එතකොට ඔබ වහන්සේගේ බවන්ද සිතේද ඒක ඇති වුණේ කියලා මට හිතෙනවා. ඒ අවස්ථාවේදී මට ඔබ සිතක් ඇතුනේ නැහැ කියලා සුවර්. හේතුව ලෝභසිත කියලා කියන්නේ මේ අකුසල. ලෝභසිත කියලා කියන්නේ අකුසල. අකුසල සිත ඇවිල්ලා ඔය අකුසල් සිතේ වැඩ කරන්නේ මේ බොහොම අඩු ප්‍රමාණයක 18ක් 19ක් 21ක් වගේ ප්‍රමාණයක චෛතසික ධර්ම ස්වභාවයක්. මේ ඔක අහන්න හේතුවම ගන්න. ඒ තමයි සමහර තැන්වලදී ධර්ම විස්තර කරනවා මේ ප්‍රසාදයට ලෝභය කියලා සමහර තැන්වල හඳුන්වනවා. ඒ කියන්නේ දැන් අපි මට ඇති වුණේ ඇත්තටම හරිම පින්බර සැදැහැටිකක්. ඕක මට විතරක් නෙවෙයි අනිත් අයටත්. ඇති වෙනවා ප්‍රසහරි ප්‍රසාදසිතක්. පහන්සිතක්. ඒ පහන්සිත කියන එක ප්‍රසාදනීය සිත කියන එක කුසලසිතක්. ඒ කුසල සිත ඇති වෙන්න පුළුවන් බෝධින් වහන්සේ නමක් ළඟට ගියාම ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියාම ඊට පස්සේ ඒ ඒ ස්වාමීන් වහන්සේලා දැක්කම උන්වහන්සේලාගේ දැන් අර දැන් ඕක මෙහෙම හිතන්න බැරිද බුදුරජාණන් වහන්සේට මේ බුදුරජාණන් වහන්සේ මට්ටක් කුණ්ඩලී මට්ටක් කුණ්ඩලී එළියට දාලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ පෙනී හිටිනවා. එතකොට වට්ටක් කුණ්ඩලී අර හැරිලා බලනවා. බලනකොට එයාට ලෝභ සිතක් ඇති වුණේ ප්‍රසාද සිතක්. ඇති වුණේ ප්‍රසාද සිතක්. මේ ප්‍රසාද සිත තමයි එයාට දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්න හේතු උපනිශ්‍ර වුණේ. මට මට ඇතුනේ දිව්‍ය ලෝකේ උපදින්න හේතු වෙන එකක් තිබුණා නමුත් මහාන වෙන්න පුළුවන් එතනින් අයින් වෙලා මහාන ජීවිතේ හොඳයි කියන තීරණයට එන්න හේතු වෙච්ච කුසල සිතක් දැන් ඒක අකුසලේ වුණා නම් මම අදින්නේ නැහැ ඒක නිසා සමහර ඔකේ තියෙන සියුම් ගති තියෙනවා අකුසලය වෙනයි ලෝභ සිත වෙනයි ඒ වගේම ප්‍රසාදනීය ශ්‍රද්ධාවෙන් පිරිච්ච කුසල් සිත වෙනයි සමහර කෙනෙකුට මේ තේරුම් ගන්න ටිකක් අමාරුයි. මේ මම දවසක් එක තැනකට අරගෙන ගියා මේ අර මොනවාද මේ මේ කද්ද තියෙන්නේ අර ලංකාවේ තියෙනවා මේ ලෙඩ්ඩුන්ට තියෙන මේ ග්ලූකෝස් පැකට් තියෙනවා ග්ලූකෝස් ඒ ග්ලූකෝස් අරගෙන ගියා මේ මම ඉතින් ඒ කාලේ කෙනෙකුට ඉතින් අසනීප වෙලා හිටියා. ඉතින් ඒ ග්ලූකෝස් අරන් ගියන් පස්සේ සුදුයි සීනි පිටි වගේ මේ ඊට පස්සේ කිව්වේ මොකද්ද? මේ සුදු සීනි පිටි කරලා දෙනවායි. ඔන්න වෙච්චදී. දැන් සීනි වලත් තියෙනවා තමයි. නමුත් ගන්න ක්‍රමය වෙනස් නේ. දැන් දැන් ග්ලූකෝස් කියලා දැන් දැන් ග්ලූකෝස් කියලා සීනි විකුණන්නේ සීනි කියන එක වෙනක් වෙන විදිහින් නමකින් විකුණන්නේ දැන් ග්ලූකෝස් කියන ඒවා මේ ඇවිල්ලා මේ එකක් සීනි රහ තිබුණට ඒක වෙනම ගන්න විදිය වෙන වෙන විදිහට ගන්නවා කියන්නේ අන්න එහෙම ඉතින් ඔය සමහර වෙලාවට තියෙනවා පොඩි වෙනසක් තියෙනවා මේ වෙනස්කම් කියන වෙනසක් හඳුනා ගන්න අමාරුයි හොඳයි එරුවන් සරණයි බොහොම පින් ස්වාමීන් වහන්සේ ඔව් දක්වන්න පුළුවන් ඉතින් සර්ණයි සන්නාස ඉතාලම හොඳින් තේරුණා කියලා හිතෙනවා සන්නාස ඔබ වහන්සේට තේරුවන් සරණයි හොඳයි මේ තව එකක් අර මේ මම ඔය කවුරු හරි නෝන කෙනෙක් එවපු මම හිතන්නේ මේ නෝනා තමයි එවපු ප්‍රශ්නයකටම උත්තර භාගයක් ලියලා හරි ඒක මේ ඒකින් සෑහීමකටපත් වුණාද නැත්නම් ඒක හිතපු එක වෙන එකක්ද ඒ ඒකත් මේ මේ වෙලාවේ හරි පස්තර කිව්වක් තමයි හොඳයි සානස නෑ මම ඒක තේරුම් ගත්තා. ඔබ වහන්සේට තේරුම් ගන්නයි. හොඳයි. පින් සිද්ධ වේවා. එහෙනම් එහෙමයි සානස මම හිතන්නේ අපි හැමෝම ඔලේ තමත්ම ප්‍රයෝජනය ගන්න සානස මේ දේශනා විශේෂයෙන්ම මේ මේ වගේ කරුණු අපිට බහුලව දේශනාව ලහන්නවත් නැත්නම් ප්‍රතිගත කරපුවා වගේවත් අහන්නවත් වෙන ස්වාමීන් වහන්සේලාගේ දේශනාවෙම හරිම අඩුයි මම හිතන්නේ නැති තරම් ඉතින් අපිට ඉතාමත්ම භාග්‍යවත් ස්වාමීන් වහන්සේ මේ වගේ අනුග්‍රහයක් ඔබ වහන්සේ අපිට දක්වලා මේ ධර්ම කරුණු මතු කරලා දෙන එක ගැන දැන් පොත්පතින් බැලුවා වුණත් දැන් අවස්ථාවලදී කරුණු මතු කරගන්න ටිකක් තව හිතන්න වෙනවා. ඉතින් වහන්සේගේ මේ දේශනා ශෛලියත් එක්ක මේ උදාහරණත් සහිතව මේ විදිහට මේ කරුණු දක්වනකොට ඒවා අපිට ශෝෂණය කරගන්න එමත් නැත්නම් තේරුම් ගන්න හැකියාව ලැබෙනවා සම්මා. ඉතින් අනන්ත අප්‍රමාණකින් මේ කරන සේවය ස්නානන්ත ඉතින් එහෙමනම් අද දවසේ වැඩසටහනක් මෙතන නිමාවටපත් කරනවල සම්මාන්ත කියලාව රාත්‍රී 11 රාත්‍රී 11:45 වෙලා සාවනාස සාවනද සිස්ත්‍රයෙන් වහන්සේලාට වරක් පුණ්‍යානුමෝදනා කරනවා ඒ වගේම අපි රැස් කරගත් කිසිදු සියලු කුසල ශක්තියෙන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ඒ වගේම ප්‍රාර්ථනා කරන බෝධිකින් නිවන් සුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිර්වාණ දාස අවබෝධ වේවා කියලා ඒක වශයෙන් සමස්ත වහන්සේට නද දවසේ වැඩසටහන් නිවාසී නිවාසීන් සඳහා නැවතරක් කියනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි හොඳයි පින්වත්නි සමර්ථනාත්ම සනසිලක් වේවා ඉතින් අද මේ වෙසක් කාලේ මේ පින්වතුන් එකතු වෙලා මේ හිත යොදාගෙන යොමාගෙන ශ්‍රද්ධාවෙන් තේච්ච හිතකින් මේ ධර්මය අහන්ත මේ සෝතානුධාතේ මේ කන් යොමාගත් එක කොච්චර වටිනවද අපිට මේ මේ වගේ නිරෝගිමත් කන ලැබිච්ච නිසා තමයි දැන් මේ බන අහන්ත කනට ගන්ට හිතට ගන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. සංසාරේ අපිට මේ වගේ කොච්චර කනවල් ලැබෙන්නේ. ඒ වගේම අපි මොනතරම් ඔය කුසල හරි අකුසල හරි වල භවංග හිත් මුල් කරගෙන ජීවිත කාණ්ඩ ගෙවලා. නමුත් මේ ජීවිතේ මේ ජීවිතයේ මේ පින්වුතුන් ලබාපු ඒ ප්‍රතිසන්දිස්සිත ඒකේ තියෙන බලයක් හයියක් හින්දා ඒ වගේම ප්‍රතිසන්දිස්සිතට අනුගාම මේ අනුයාසව පවත්වාගෙන තියෙනා වූ මේ මූල චිත්තය කියනා වූ මේ පින්වුතුන් භවංගසිත හරි හොඳ බලවත් එකක් ඒක නිසා තමයි ඒ භවංගසිතක් හදන්ත ප්‍රතිසන්දිස්සිතක් හදලා මේ වගේ රූපකයක් මේ වගේ නිරෝගිමත් කනක් හදලා දෙන්න දෙවන්න පුළුවන් විදිහේ මහා කුසලයක් පෙර කරලා තියෙනවා. ඒක විපාක ගොන්න දැසපු තැනනේ. ඉතින් ඒ නිසා මේ විපස්සමේ මේ වගේ ගැඹීර ධර්ම අහලා මානසිකාර්ය පවත්තර හිතලා අර ධර්ම මානසිකාරයක් හදාගන්න යෝනිසෝ මානසිකාරයක් හදාගන්න ශ්‍රද්ධාව දිනු කරගන්න හොඳ අවස්ථාවක් සැලසීලා තිබෙන මේ පින්සුන් ඒකින් වැඩ ගන්නවා. අපි නිසා පුදා සන්තෝෂ වෙනවා මේ පින්වත් හැම දිනකටම ආශිර්වාද කරනවා. තව තවත් මේ උතුම් ධර්ම මාර්ගයේ කුසල මාර්ගයේ නිදුක්ව නිරෝගී යාගන්ට ලැබේවා කියලා. ඒ වගේම තමයි පින්වත් ලලිත් දරුවත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා ඒ වගේ මහත්මයාට පොඩි සෑම දිනකටම ශාන්තියක් සැනසෙල්ලක් යහපතක් වේවා. ඉතින් මේ මහත්මයාගේ විශේෂ කැපවීමක් තමයි මේ කටයුතු බොහොම සන්තෝෂයෙන් සිද්ධ කරන්නේ. වගේම තමයි මේ මුතුන් ගුණයක්ම දන්න නිසා තමයි අපි මේ වගේ මේ කාලේ වෙන් කරගෙන අපි මේ පිට වෙන්නේ. අපිටත් වෙනක් අහන්නා වලට වෙන කුසලයක්. ඒ නිසා මේ කුසල් බලයෙන් පෙරුවන් සරණින් සෑම දිනකටම සුවසේ තව තව ධර්මයේ ආගන ಗುಣ වඩා ගන්නට ලැබේවා නොවැටෙන තැන් හොඳින් වැටේවා ගැටලු සාගත තැන් निराකරණය වේවා එක එක ධර්ම කරුණු හොඳට පැටලිල්ලක් නැතුව තීරුම් අරගෙන වටහාගෙන ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරේ උතර ශ්‍රද්ධාව උපදින්න ධර්මයේ අහන්ත අහන්ත අහන්තාන්ට තීරින්ට වැටෙන්න වැටෙන්න පුදුම ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ කෙරේ පහළ වෙනවා ඇති වෙනවා ලෝකේ හිස් බවක් ඒ විදියටම ඇති වෙනවා දැන් මේ ධර්මය අහගෙන මෙනෙහි කරගෙන තුනුවන් කෙරේ සද්ධා උපදවාගෙන මාර්ගයේ වඩාගෙන කෙලවර බුදුරජාණන් වහන්සේලා පසේබුදු මහරහතන් වහන්සේලා විසින් අව්‍යාකෘත වූ ධර්මයක් හැටියට ශාන්ත වූ ප්‍රණීත වූ ධර්මයක් හැට අවබෝධ කරගත්ත නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම සිරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං දුරේන මහලත්තං පස්තුම් වන්දුතුම් වරං සාදු සාදු තේරාන සංසම් පරිපාසම් කල්‍යාණ මිත්‍රයනි හෙට කල්‍යාණ මිත්‍රයනි හෙට දවසේදී සුපුරුදු වේලාවට රතන සූත්‍ර සාකච්ඡාවක් අපිට තියෙන බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ දැරුණොත් එහෙම අද දේශනාව පිළිබඳව විවරණයක් කරමු කියලා මම යෝජනා කරනවා කල්‍යාණ මිත්‍රයින්ට. ජයන්ත මහත්මයාත් සම්බන්ධ වෙයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙමු හෙට පුළුවන් වුණොත් රතන සූත්‍ර දේශනා කරන්න බැරි වුණොත් මේ සාකච්ඡාව පවත්වන්න. හොඳයි එහෙම නම් හැමදාටම පෙරවන් සර්ණයි. සර්ණයි. පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි.